ගයි අවරණීය සංග්‍රහයෙන් අවසරයි අද අපිට තවත් අඟහරු ආදාවක් පුරුද්දක් අපි අතරම ප්‍රතිගත කළ ධර්ම දේශනාවක් අහන එක අපි ධර්ම සාකච්ඡාවකට යොමු කරගත්තා එනවා අපි නිවෙන නිවීම දේශනා කරපටේච්ච ස්වාමීන් වහන්සේ අපත් දැන් මාස පහක් වගේ පන්සුන වෙගෙන එනවා ඒ ශාන්ති වෙනුවෙන් කවුරුනේ කරන්න බලාපොරොත්තු වෙනවා අපේ හිතන හතරවෙනි දේශනාවේ ඉන්නේ අපි ගිය පාර දේශනාව අතරමැදයි සාකච්ඡාව නතර වුණේ ඒ නිසා අද සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා ඉදා නතර කරපු තැන් වල ඉදිරියට කියවන්නේ කියලා අපි සම්ද්‍රතන් ශාන්සිගේ ආරාධනාවෙන් කරනවා ඉල්ලා සිටිනවා ඔතනකයන්වහන්සේ ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා මේ ඒක සාකච්ඡාවට මුලින් ගන්නවා වගේ. ඔව් එහෙනම් ප්‍රශ්න ටික අපි ගන්නවා. මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා කන්නත් මෙහෙම මහා සංහා සංකේ සූත්‍රයේ දැක්වෙන පරිදි විඥානය අන්න හැදෙනවා යන්න මිත්‍යා දෘෂ්ටියක් යයි සඳහන් වෙනවා. එසේනම් සවිඥානික කයින් බැහැර ඇති අරමුණක් తాවකාලිකව නමුත් අසුරු කිරීමක් ගැන පනසට පිටුවේ සඳහන් වීම කෙසේ අවබෝධ කරගත යුතුද? පනසට පිටුවේ තියෙන කියවන්නේ ඒක නම් ඒ අවිඥානික අරමුණක් හිතින් අසුරු කරන පරිබාහිර අරමුණක් පිටින් අරමුණු කරනවා කියන්නේ මේක තියෙන සංඥා මෙහෙම හිත භාවයත් එක්කම අඤ්ඤතා භාවයක් එනවා. එතන තියෙන්නේ ඇඳුත්තක්. එකක් හැදලා ගන්නකොට අනිත් එකත් එනවා. අර ජාති ජරා මරණ ගැන හිතක් කියේ ඒ කාරණේමයි. ඒ විදිහටම මේ විඤ්ඤාණ නාම රූප දෙකේ නිතරම කවාකාර ගමනක් තියෙනවා. එතකොට ශරීරයේ ගමන වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. හිත යනවා. හිත ගියාට මොකද ඒක රැඳෙන්නේ විඤ්ඤාණය. හිත ගියාට මොකද ඒක රැඳෙන්නේ විඤ්ඤාණය. ඔව්. කරනවා. සාමාන්‍යයෙන් විඤ්ඤාණයට අයිති තැනක් කොහොමද පිට මොකද? 58 වෙනි පිට. ඔව්. මේ උඩ කියවන්න මට අහුවා තුන්වෙනි පේජ්. හරි හරි හරි. සාමාන්‍යයෙන් විඤ්ඤාණයට අයිති තැන මේ කයයි. නමුත් తాවකාලිකව ගිහිල්ලා අර නාම රූප අරමුණේ අර බහැර අරමුණේ එකතු වෙලයි තියෙන්නේ. නමුත් අවදි කරලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිතේ ගතිය පිළිබඳව ගමන් කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසායි මේ පරිසන්දි කැටගැසීමක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ తాවකාලිකෝ කියලා නාම රූපේ. නාම රූප අරමුණේ බාහිර අරමුණේ එකතු වෙලයි තියෙන්නේ. නමුත් අවදි කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නාම රූප දෙක වෙන් කරන්න බෑ. නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා, රූපයක් තියෙනවා, නාමයක් තියෙනවා. එතකොට මේ මෙතන විඥානය කියන එකයි නාම රූපයේ තියෙන විඥානය කියන දෙක එකක්ද දෙකක්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. විඥානයේ විසින් මවන ලද නාම රූපෙහි විඥානයේ සහිතද? නැත්නම් විඥානය විසින් මවලද නාම රූපේ විඥාණයට පුස්සබ්ද තියෙන කිය. ඉතින් ඉස්සෙල්ලා මම හිතා හිටියේ නාම රූප දෙක කියනකොට විඥානයයියි කියලා. මේ නාම කියනකොට විඥානය තියෙනවා කියලා. නමුත් මේ ඥානানন্দ ශ්‍රාසිකේ මතය තමයි නාම රූප විසින් මවන විඥානය විසින් මවනවනේ විඤ්ඤාතියක්. ඒ කියන්නේ විඥාණයෙන් එළියට දාන ප්‍රක්ෂේපණ කියන විඤ්ඤාතිය කියලා. විඤ්ඤාතියේ නාම රූපයක් තමයි වෙන්නේ. ඒ නාම රූපේ විඥානේ නැහැ. ඒක නිසා ඒ එළියේ තියෙන එක මම කණ්ණාඩියෙන් බලනකොට යහපැත්තේ රූපෙ පෙනෙනවා ඒකට පණ තියෙනවා වගේ පෙනෙනකොට ඒකට පණ නැහැ නේ. කණ්ණාඩියෙන් බලනකොට පේන රූපේ අර වගේ බැලුව බැලමට පේන පණ තියෙනවා කියලා කල්ලන් හදනවා කියලා. ඥාන හිතන මිනිහාගේ වර්ගණියක් කියලා. මිනිහා හිතන අපච්චි කියලා. ඒ අල්ලනවනේ. ඇල්ලුවට යහපැත්තේ නැටවට විඥානයේ මේක පණ නැහැ නේ. වුණාගේ වලිය කරලා ගියාට පස්සේ ඒක දඟලනවා. දඟලුවාට ඒකේ තියෙන අර පිටිපස්සෙන් එන සතා නොමගවන්න මිසක ඒකට පණ නැහැනේ. අනිත් වගේ විඥානයේ විසින් මවන නාම රූපේහි විඥානේ නැහැ. ඒක ප්‍රතාවකාලික මේ ස්ටේජ් එකක්, తాවකාලික පදනමක් ඉස්සරහයි. එතකොට මේ විඥානේ වරින් වර ඒ වගේ තමා විසින්ම මවන ලද නාම රූපයක් අනුසේ වගේ දේවල් ඇසුරු කරලා හැප්පිලා අපව එන්න බලනවා ප්‍රතිපිලිමුවක් වගේ කරලා. ඒක නාම රූපේ තිබුණාට ඒක විඥානේ නෑ. මොකද විඥානේ තව විඥානයක් මවන්න බෑ. විඥානේ මවන්න පුළුවන් වෙන්නේ විඥාන වගේ රූකඩයක්, පිළිමිබුවක්, මිරිගුවක්. ඉතින් අර නොදන්න කෙනා අසුකල්ප දෙන ඒකේ විඥානේ තියෙනවා කියලා ගන්නවා. ගත්ත ගමන් ඒකට එන විඥාණයට විඥාණය බවන්න පුළුවන් නම් අර බල හරිකමට එහා යනවානේ. ඒකේ විඥාණය වගේ එකක් තියෙන. මේක මේ හැම මේකට අදාළ නෑ කෙලින්ම. මේකේ කියලා තියෙන විඥාණයට ආයතන මේ කයයි. අයිති තන මේ කයයි. නමුත් తాවකාලිකව කියලා නාම රූප අරමුණේ අර බහැර අරමුණේ එකතු වෙලයි තියෙන්නේ. ඒක විසින්ම මවරලද විඥානයේ විසින්ම මවරලද එකක හැප්පිලා ආපහු එනවා. මේ කියන්නේ පිළිබිඹුවක් එතන තියෙන්නේ. ඒ පිළිබිඹුවත් විඥානේ වාචයට හරවා ගන්නවා. එතකොට ඒක පිළිබිඹුවක්ද සංකල්පයක්ද යථාර්ථයද කියලා අල්ලනවා කියන එක භාවනා කරන කෙනාට කරන්න බෑ. එයා හිතන්නේ ඒක යථාර්ථය කියලා තමයි. විඥානයේ පෙන්නනදී යථාර්ථය කියන තමයි මේ පිස්සු කෙලින්නේ. නැත්නම් ඒක මවාපෑමන්ට ප්‍රകൃතියක්ද කියලා අල්ලන්න නම් අපි නිතරම ප්‍රകൃතිය නාම යථා මේ සංකල්පයෙන් වෙන් කිරීම තමයි ආස්වාසේ දේශ දානකොට ඒක අල්ලන්න පුළුවන් ගැටක් තියෙනවා ආස්වාසේ හැපෙන තැනක් උණුසුම සිසිලස ඒක තමයි විපස්සනාට ඉස්සරට ගන්නෙ. මම නා මේ මේ උස්ම දැක්කයි කියලා කිව්වට වැඩක් නැහැ. අල්ලන්න පුළුවන් හරිය තියෙන නිසා විඥානේ ඒ වගේ විඥානේ විසින් මවල්ලද්දක්ම විඥානේ බවට පත් කරනවා. මේකට කියනවා බැංකුවල මුදල් නැවීම කියලා එකක් කරනවා. ඒ වගේම රාජ්‍යකෝ නැති වුණාට අපි පාර්ලිමේන්තුවේ සෙන්කෝලේ දිනවා. සිංකොලේ රජුරෝ නියෝජනය කරන සිංකොට වරද්දවොත් රජුරෝ වරද්දා ගන්නවා. අර වගේ විඥානයේ එක එක එක එක මේ පිළිබිඹුවට පිළිඹු සකස් කර ගන්නවා. ඒ සකස් කරන පිළිඹුවත් එක්ක හැපි හැපි තමයි යා ගමන් කරන්නේ. ඒ හදන එක විඤ්ඤාතිය යථාර්ථයක්ද නැද්ද කියලා ගත්තොත් පුතඥයට ඒක යථාර්ථයක්. ආතන්වාසේ දන්නවා, රත්වචන්සේ දන්නවා ඒක මායාවක් කියලා. නිසා විඤ්ඤාති මාත්‍රකා සිද්ධි ඉතින් යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා මහායානේ. ඒ කියන මේ මුළු ලෝකෙම කිසිම මවලක් නැහැ. මේකට එක ගැටෙනවයි කියලා කියන්නේ මෙයා මට ගහනවා බයිනවා කියලා කියන්නේ මේ මවම තමන් මවාගත්ත දේ ස්ථාවර කරගෙන හැප්පිලා. ඒ තමන් මවන්න ලද්දක් මා විඥාන විසින් මවන්න ලද්දක්. ඒක පල්ලෙහා කරන ආඝාත පිටිනේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මට අනර්ථය කෙරුවයි කියලා කොහොම ලබන්නද කියලා මමෙකුත් නැත්තම් අනර්ථය කරන මිනිසෙකුත් නැත්තම් වෙන්න බෑනේ මේක. එහෙම හිතනවනම් පහවනා කියලා බෑ මේ කෙනෙක්. නැති කෙනෙකුට මට අනර්ථයක් අනර්ථයක් කියනවා අනර්ථයක බඳින මමෙක් ඉන්නවා ඒසොට විඥානේ බර වැඩ ඒක තමයි ආඝාතය කියන්නේ ආඝාත පරිවේණය කියලා කියන්නේ කුතිත ලබස ලබා ලබාමි මට අනර්ථයක් ඇයි කොහොම ලබන්නේ මමත් මෙතන නැත්තම් එහෙම කරන්න පුළුවන් කෙනෙකුත් එළියේ නැත්තම් ඉතින් ඒකට පේනවා මෙයා මයිත්‍රික තරයි මෙයා මගේ ටික යාළුවා හරි ඉතින් මම දන්නවා ඒකේ වෙලාවට මට හිතෙන දේ නමුත් ඒ දෙන්න ගාම මේක නොතිබෙන්න පුළුවන්. මෙයා තරහ වෙලා මෙයා යාගේ වෙන්නත් පුළුවන්. ආන්නේ විදිහට මේ විඥානයේ විශේෂ මවලද ප්‍රතිරූපෙහි එළිය කියන එක සංකල්පයක් කරගත්තොත් සහත් වෙනවා. යථාර්ථයක් කරගත්තොත් පුතජනෙක් වෙනවා. මේ පුතජනෙක් වෙලා තියෙන්නේ නාම රූපයේ විශේෂ මවලද සමාවෙන්න විඥානයේ විශේෂ මවලද නාම රූපේ ඇත්තක් කරගෙන තමයි එයා ජීවත් වෙන්නේ. එයාගේ හීන ලෝකේ එතන තියෙන්නේ. එයා බබල් එකක් ඇතුලේ ඉන්නේ. මම හදාගත්ත හීන ලෝකේ මම කවදාද ඒ හීනෙටම යනවා. මම මේ තටමන්නේ මෙයාටත් සොරෙන් මෙයාටත් සොරෙන් මම ඒක මම කරනවායි කිය. හරිද? භාවනා කරන යනකොට කියනවා මේක බුදු මොස්කාරයක්. මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හීනයක්. බලාපොරොත්තුක් විතරයි කියලා. ඉතින් අන්‍යෝගේ බලාපොරොත්තුවක් තමයි අවකුසක් කියලා කියන්නේ. මෙහි විඥානේ ගැලවෙනකොට එයා ඊගාවට අල්ලන දේ මේක ගිනිච්ච ගැම්ම තමයි. මේක ගිනිච්ච කර්මනිමිත්ත කර්මනිමිත්තට ගිහිල්ලා ඊගාවේ කල්ලනවා. ගොඩාක් තියෙනවා. මෞග්‍යපවල් ගොඩාක් තියෙන වෙලාවේ සර්පයන්ගේ මව ගැබක්, බල්ලෙක්ගේ මව ගැබක්, මනුස්ස මව ගැබක් ඕන එකක් වෙන්න පුළුවන්. එයාට ආපු වේගෙට කොයි එක හරි අල්ලනවා. ආපහු එන්න පුළුවන්. ගිහිල්ල එකෙන් එන්නත් පුළුවන් ඒකට මව ගැබ ගබ්සා වෙනවා. විඥානේ ආපහු එනවා. අනිත් වගේ විඥානය කරගෙන යනකොට එක්කෝ චේතනා, එක්කෝ ප්‍රකල්පනා, එක්කෝ අනුසය කියන තුන හදිසියට ලැබුම් පොළට තියාගන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාය කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කිව්වට පස්සේ චිත්ත සංස්කාර වල මේ සංස්කෘතියේ චේතනා නැතුව නෙවෙයි අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක මම මේ ලෙඩ වුණාට මැරෙන්න විදියක් නැහැ පුතා ඉස්කෝලේ රට ඉඳලා එනකම් මැරෙන්නේ නැහැ උවිදාට කවුරු කියලා කියොත් මම සුමානි කියනවා තාත්තා මේ කියලා ඒ විදිහ පණ ඇදාදාරින ආපුවම මැරෙනවා ඒක සාමාන්‍ය හරියට සිද්ධ වෙන දේවල්. ඒ මොකද විඥානේ හිත බලාපොරොත්තු වෙ ජීවත් වෙන්නේ. ඒකට උදාහරණයකට කියනවා මේ අටුවාව කියන්නේ මම දැකලා නැහැ. හිජුලීනියා කියන සතා පැටව විතර විකුණාට පස්සේ ඒ පැටව අම්මා කොයි වෙලාවකරි කැම කෙනෙක් කියන බලාපොරොත්තුට ඇඟ හැදෙනලු. කවදාකවත් ආහිජුලීනිය පැටවුන්ට කැම දෙන්නේ නැතිලු. අරහි කෑදරයි. හැබැයි දරුවෝ හැදෙනවලු දැන් මට කැම කෙනේ දැන් මට කැම කෙනේ කියන ගතියේ හැදෙනවා. හැදලා ඌ එළියට යන්නේ හොත්තටම ගිජු වෙලා. දකින් දකින් දෙක කරා. ඒ නිසා අපි අද ජීවත් වෙන්නේ මේ බලාපොරොත්තු එක. මම දැන් කොටි ආම්සෙම ලොකු ආම් කෙනෙක් වෙන්නේ ඔය තටමනේ. ඕකට ඕන දෙයක් කරදයි. ආයෙ අතපයද ඕන දෙයක් අප කරන්න බුණා. මොකද මම කවදා හරි අතෙන්ට යනවා. ඒ හීනේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මොන විකාරයක්ද කියලා මට තේරෙන්නේ ඒ තාලෙට. විඥානයේ විසින් මවන්නද නාම රූපේ විඥානයක් නැහැ. කියන්නේ යථාර්ථයක් නෑ. ඒක නිකන් මේ හෙලෝග්‍රැෆික් රූපයක්. නැත්නම් අඹලද බලියක්. එහෙම නැත්නම් විකාරයක්. නැත්නම් හීනයක්. නැත්නම් ලීලාවක්. නැත්නම් මායාවක්. මේ මායාව අනික් අයට හොරෙන් ඇත්ත කරන්නයි අපි මේ තකමන්නේ. දවල් මිගෙල් රෑ දානියල් දාගෙන නටන්නේ ඒකටයි. ඉතින් ඒක විහිළුවක් කරලා දන්නවනම් හැම එකම ජීවත් වෙන හීනෙක. ඉතින් අපේ හීන ලෝකේ ගැටෙන්නේ නැතිව පුදුමයි කියලා කියනවා. <laughs> උගේ ආසාවයි මගේ ආසාවයි හැප්පෙන්නේ නැතිව පුදුමයි කියලා කියනවා. මොකද අපි අර ධර්ම කියන්නේ උදාහරණ මහලු පල්ලමේකට අපි 100 දෙනෙක් හිටියා 100 දෙනාටම බයිසිකල් තිබ්බා. පුෂ් බයිසිකල්. ඒ ගිනියන්න ඕනේ. ඉතින් හැම එකම ගමන් යන්නේ පුෂ් බයිසිකල් එකේ මහලු පල්ල රිසර්ච් සෙන්ටර් එකට අනුරාධපුරට යනවා. බයිසිකල් එකමයි ගමන. වීකෙන්ඩ් එක වෙනකොට බයිසිකල් එකක ගියා. ඉතින් දැන් යුනිවර්සිටි ආවනේ කියලා දෙන්නේ ඇවිල්ලා එක දෙක පැයේදී නිින්ද යනවා කට්ටිය. ලෙක්චර් එක යනවා. හැම එකම මහලු පල්ල බයිසිකල් පදිනවා. හරිද? ඒකට ලාල් කියනවා මචං ඇක්සිඩන්ට් වෙච්ච නැති පුදුමයි මේ පොඩි කාමර ඇතුලේ 100 දෙනෙක් බයිසිකල් පැදලා. ලෙක්චර් රූම් එක ඇතුලේ කෙල්ලොත් පැදලා කොල්ලොත් පැදලා. හැප්පිලා නැහැ. මොකද ඒක ඒ හීනේ ඒ අපේ ඒකට අවුරුදු 24 21 29 වුණත් ඉන්නවා. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම බයිසිකල් පැදලා ගියා. ඉතින් අමුතුම down to earth life එකනේ තියෙන්නේ. ඒක තමයි ඊනේ ජීවිතේ. ඒ ඉතින් අපි හැමදාම ඊනේ කියන්නේ. ඒ හීනේ තමයි දේශපාලනඥ මේක ඇත්ත කරලා දෙන්නම් කියලා කියනවා. සමාජ විද්‍යාඥයෙක් කියනවා. ආර්ථික විද්‍යාඥයෙක් කියනවා එයාගේ හීනේ මම මම මම සපෝට් දෙනවා පුළුවන් තරම් කියලා. ඌ දන්නවා මුගින් කීයක් හරි කඩා ගන්න එකම දෙයයි තියෙන්නේ. නන්දමාලි කියන එක. ඉදාරින්න මගේ මට දකින්න මගේ හීනේ. අපි අම්මලා තාත්තලාත් දෙනවා අපට හරියට උන්දලා හීනේ ඔප්පු කරගත්තේ උන් වගේ. උන්දලාගේ වැරදි කාම ආචාර වලින් තමයි අපි උපදිලා තියෙන්නේ. කවදාකවත් අපි බලාපොරොත්තු වෙලා මෛත්‍රී සේවනය කරලා නැහැ. මෛත්‍රී සේවනය කරලා තියෙනවා. අපි අසුරු ඵලයක්. දැන් ඒක බදාගෙන බැරෙන්න හදනවා මගේ දරුවා, මගේ අම්මා, මගේ අප්පච්චි කියාගෙන අච්ච ඌස් පැටව Tamanට හම්බෙන පැටියම කනවා. ඌසි මේ දෙහිතිය මේ වැදලා ගත්ත කටේ කෑවා. සුද්ධනේ පැටව වැදුවා පස්සෙම කෑවා. ඊට පස්සේ ලනු කොල්ල ගනෝ මේ කුටි දාකෝ දාලා ගිහලා ඉසි කරා පොසි මේ කැතයි හන්නේ කියලා. ඉහිතේ කීතරුව කියලා ගණන් නැහැ. ඉතින් ඒ වගේ මේ විඥානයේ විශේෂම අවලද විකාරක ජීවත් වෙන අපි විවස්ථා හදනවා සංශෝධන කරනවා අනම්මනම් බයිලා දානවා ඒ හේරමට හේතුව උදකලාව නැතිවීම සමාජගත වීම සමාජයට වෙච්ච ගමන් අපි මෙයාගේ හිනේ මගේ හිනේ එකට දාලා විවස්ථාවක් කියනවා. ඊට සරුත් පැලිකන මට මාත් වෙනවා. ඊට පස්සේ ඌත් ගන්නවා සමාජය. ඒක ඔක්කොගෙම හින තුනක් එකතු වෙලා මොන විවස්ථාවද? ඒට වෙනකොට බල්ල පරිසං යනවා වගේ. ඒට වෙනකොට ඔක බොරු වෙනවා. ඊට විවස්ථාව වෙනස් කළා ඒක ආය හදනවා. අම්මුම අහු විකාරයක් ඔය පාර්ලිමේන්තුව කියන්නේ. විවස්ථායක සභාව කියන්නේ ලෝක ජෝකරලා. ඉතින් අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි වැඩි වෙන්නේ කියලා. උන් හැබැයි දන්නවා කියන්නේ. උන් දන්නවා මේ වැට්ටන්න දෙන්න තියෙනවා පරමාර්ථ පොරොන්දුවක් දීපු ගාමෝ සබ්බ හැදීවේ දෙනවා. මේ මේ මහලසා මොහොත කියන එකේ ඒ අනස්තමිගේ කියනවා මුළු ආගමම කරන්නේ මෝ ලබනාත්මවට හැප දෙන්නම් කියලා මේ ආත්ම කොල්ල කණේ. ඉම්පෙච්චි කියක් හරි දාපන් ලබනාත්මවට බුරියානි අම්බෙලා. ඉතින් දාපන් අම්මා අතේ මේ වෙලේ ඉඳපන් නොකව මේ පෙට්ටියට දාන්න මොකද ලබනාත්මේ බුරියානි අම්බේ. ආමුදු ගල් යන්න මොකද කරන්නේ? ඒක පන්සලක පිට ඇලත් බල්ලෝ මේ හොරු කැඩුවා. හොරු කැඩුව පස්සේ මේ බල්ලෝ දැම්මා. තම බල්ලා යන්නේ ආමුරාගේ කාමරේට. නැකත් කඩන්නේ ආමුරෝනේ ඉතින්. පිටික නැකත් කඩන්නේ ආමුරෝ. ඉතින් බල්ලා ගියාම ආමුරෝට කඩන්නේ නැහැ. සම්සුගෙන ඒක එහෙම තමයි දැන් වෙන කාමරේ කාමරේට ගියා නම් ඔන්න ඔන්න බල්ලත් හරි නිශ්චත් හරි. දැන් නේ ආමුරෝගේ කාමරේටම. ඒ ඉන්නට සල්ලි හම්බෙන්න තැන. ආහඳුන් නිකන් කරන්නේ පොලිසියට කම්ප්ලේන්ට් එකක් දානවා. ඉන්පිටි කඩනවා. කඩලා ඉතින් පොල් බල්ලෝගේ බල්ලන්ට ගහන කෙවන්න ඕනේ. ඒක නිසා අර ඉන්පිටිම ගානේ ගොඩට ඇහිනේ. බර ගානක් හිතුවේ. මැට්ටෝ කියන බෞද්ධයා විතර මැට්ටෝ. මම එහෙම කියන්නේ නරකයි මොකද අපි තෙන් දෙනකන් ওই ළඟ තමයි කෑවේ. දැන් කනවා. ඉතාලම ආදරෙන් කනවා. කනකොට දන්නවා මේ මිනිස්සු රකට්ටන්න නම් නැලවිලි කවි කියන්න ඕන. උන්ට පූජාවල් තියෙන්න ඕනේ. උන්ට පිට කතා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. දෙපැත්තක් ඕනේ. ඉතින් අරයා මෙයාගේ පිට කහනවා, මෙයා එයාගේ පිට කහනවා. ඒකකවත් නැහැ. මම දැන් මෙතන කියලා ඉන්න බෑ. ඒක කිසි ගතියක් නැහැ, කිසි ජොලියක් නැහැ. මම දැන් මෙතන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන එකක්වත් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒකේ පුත්‍රයන් අපන්නක සූත්‍රයේදී වෙන්නත් පුළුවන්, වෙන්න පුළුවන් කියනවා. ඇතත් නැතත් පරිලෝක සුදනෙනි මහත අලොත් එහි පව්කම් නොතකම හිත. ඇතතත් නැතයි නැතත් පව් කළහට වේවිපත නැතත් ඒ පරලොව ඉන්නේ අවඩ නැත. රැකියාව. පරලොවක් ඇති කියලා රැකියාව. හැබැයි අනිවාර්යෙන් පරලොවක් තියෙනවා කියලා ගන්න දුආමර පක්ෂගායි නැහැ. ආගම අනිවාර්යෙන් පරලොවක් කියලා තියෙනවා අපිට. බුද්ධහරු. මේ වර්තමාන මොහොතේ තියෙන විපස්සනාව අතීතෙකුත් නැහැ අනාගතෙකුත් නැහැ. හැබැයි ඒක ඉතින් ඒ භවනා ඉන්න චිත්තක්ෂණය විතරයි. හැබැයි ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අපි ඒකේ ඉඳගෙන අතීතයට අනාගතයට දරුවන්ද අරයට මෙහාට සැලසුම් ගන්නවා. ඒ තාක්කල් අපි පොලිටික්ස් කරන්නේ. දේශපාලනේ. ඒක කරගෙන යනකොට අපි කොච්චරක් වංචනිකද, කොච්චරක් ෂටද, කොච්චරක් මායාවීද කියන හැබැයි ඒක තමනුත් අහුවෙලා ඉන්න නිසා මායා කරන අදහසින් නෙමෙයි කරන්නේ. මේ විඥානයේ විශ්ෙන් මවන නාම රූපෙහි විඥානේ තියෙනවායි කියලා අපි පොඩි විශ්වාසයක් ගන්නවා. ප්‍රශ්නේ නැහැ. එයා පැත්තේ කන්නඩියෙන් බලනකොට එයා පැත්තේ කාට පණ තියනවා කියලා. ඒ නාසිස උපමාවේ ඥානන්ද අමුතුක හරියට කියනවා. ගේ කුට්ල කන්නඩියක් ඇතුළට ගියම උදේින්දලා හැන්දගෙනකම් කොටනවා. ඒ මොකද ගේ කිරුල්ලෙට තව මිනිහෙක් හම්බ වෙලා. උන්ට පෙන්වන්න බෑ. ඌ හොට කෙට දිවෙනකම් කොටනවා. ආයෙත් හරිය 100ක් කාලා ඇවිල්ලා අරකට මේක කොට කොට ඉන්නවා. ඊළඟට කන්නඩියක් දීපුවාම විසිට විසිට කොටනවා. එයා පැත්තේ ඉන්න ඊළඟ කණ්ඩා හදනවා. දීල වියක් දැක්කනම් බැරි නේද කන්නඩියක් හැදුවනම් අම්මා කිස් කරා විදීප ගනි එන දෙල්ලම් කරදා ඒ තාම හදාගන්න බැරි වුණා දීල වියක් පේන්න කන්නඩියක් ඊළඟට දීල විත නෑ උග දීල වි කවදාකවත් කන්නඩියට රණ්ඩු කරන්නේ නැහැ ඒ නිසා මේ සටන පිරිමි අතර තියෙනවා මේ මහා අමනයි මේ පිරිමින්ගේ මුළු සටනම තව ගෑණියක් සතුටු කිරීම පමණයි ඒකත් ආදරේ නෙවෙයි පිරිමියට ඕන කරන ලිංගිකත්වය. පිරිමියට ඕන දෙ වෙන මොකක් කරන්නේ ලිංගිකත්වය මස්. ගෑණියට ඕන කරන්නේ ලිංගිකත්වය නෙවෙයි ආදරේ. ඉතින් ওই දෙක පැටලුණාට පස්සේ ලෝකේ ඕනම දෙයකින් ආදරය සඳහා ඕනම දෙයක් කරයි, යුද්ධ සඳහා ඕනම දෙයක් කරයි, මම කියන විපස්සනා සඳහාත් ඕනම දෙයක් කරයි. ඒක ඇටේ දිහා ගන්න වෙනවා අපි විසින් දැන් මෙයා හොඳයි කියලා හිතාගත්තේ හිතවිල්ල මෙයාට අයිති දෙයක්වත් නෙවෙයි මං විසින් මෙයාව කණ්ඩෝනකට කරගත්ත අබරෝගයක් අලෝගයක් කරගෙන ඉලක්ක කොතන තියෙන්නේ. ඒක ශිෂ්ටාචාරයෙන් කියන්නේ අයියෝ එහෙම කන්නේ හොඳයි කියලා හිතන තාක්කා හොඳ අර හොඳ නෑ කියන කරන් කරන්න එපා. ඒක විසයි. ඒක ද්වේෂයේ. ඒක කරන්න එපා හොඳයි කියලා ගන්න දෙයක් කියලා. ඒ කිය ඒ කාසිය එක පැත්තක් ගන්න බෑනේ. ඔහුලියට ප්‍රේම කරන එක හොඳයි. ද්වේෂ කරන එක හොඳ නෑ. ඉන්න බෑනේ ද්වේෂ කරනවා ප්‍රේම කරනවා ප්‍රේම කරනවා ද්වේෂ කරනවා ඒකේ දෙකක් නෑ ඒක මෙහෙම දැල්ල කාට හරි ප්‍රේම කරනවා ශෝකේ තමයි ඒ නිසා විඥානයේ විචිමාන ලද නාම රූපයක ගතයෙන් චේතනා ප්‍රකල්පනා සහ අනුසේ හේතු වෙන්න පුළුවන් කියනවා මේ අග්ගවච්ඡකත් සූත්‍රයේදී මේ වච්ඡකත් බ්‍රාහ්මණය අහනවා දරණෙන් දරගින්නෙන් හටගත්ත ගිනිසිල අහසට පැන නැගිලා ටික වේලාවක් පවතිනවා මොනක් උපාදාන කරන්නේ ඒකට වාචය උපාදාන කරන්නේ නිසා තෘෂ්ණාව පවතින පුළුවන් තෘෂ්ණාව උපාදාන කරගන්න ඒක ඒක සාමාන්‍යයෙන් අර ආපු වේගෙට අපි ගලක් ගහපුවාම ගල වාතයේ දුවනවනේ. අච්චර බර ගලක් කොහොමද වාතේ හිටින්නේ? ජවයට. අපි ගියා මේ ඒ මට ස්ථානේ මතක් වෙන්නේ නැහැ. මේ මෙතන පොඩ්ඩක් එහා පැත්තේ මේ ඉසුරුමනේ පොඩ්ඩක් යනවා. ඉසුරුමනේ තියෙන්නේ ඉසින්නාස්ලාගේ වැඩ ටික. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය ඉස්සල්ලා තිබුණ එක. ඉතින් එහා පැත්තේ තරක් තමයි බොරු වෙන්න පුළුවන්. හරිද? එහා පැත්තේ තියෙනවා ඒ වගේම තරක් මේ මේ මේ මේ ගේ විතර ඇතිකල හරියට පොල් ඩාය දෙකක් බැලුවා වගේ මෙහෙම පල්ලා තියෙනවා. තල් දෙක මෙහෙම තියෙනවා. ඒක යට ඉඳගෙන වාඩි වෙලා මට්ටම් වෙනවා ඔප වැටිලා. ඉතින් ගල තියෙන්නේ මෙහෙම අනුගත ඉන්නේ අපි. අනුගත ගිලක දැන් බලන සංස් ඔය ගලෙන් දශම 5ක 105ක ගල හිටලා තියෙන 195ම වාටි. අල මෙහෙම තිබුණ එක මෙහෙම වෙලා තියෙනවා. මම දැන් පොඩ්ඩකින් ඔබ වහන්සේට පෙන්නනවා කවුරුද වෙලා යන්න ඕනේ 100 100 කුඩ හිට නැටි ගලට. කියලා අපි අවිද්‍යාව ගියා යා කියලා ඒතර කරුල වෙලා. කරුල වෙලා ඔය රකවුරන් ගැව උඩට ගහලා කිව්වා අන්න බලන්න අර ගල. පිටු ගල විසි කරලා 100 100ක් මහසේ තියෙන කිව්වා. ඉතින් වලිගත කරන්නේ කරා අපිට කරන්න තියෙන්නේ. ඌ කරුල ගම්මන්න ගන්න ගියා. උතෙන් යනකම් 95යි. සාමාන්‍ය ගලක 100 10ක් 15ක් වැඩිලා ඉන්න අනේ 105 ඉట్లా තියෙනවා. ඊපස් ගොත් ආටියක් කරාන 100 100ක් උඩ තියෙන ගලක් මම පෙන්නනවා. ඒ ඒ චෛත්‍යෝ කියලා ගත් වෙන ගුරුමේ පෙරලෙන ගල කියලා ඒ කියන්නේ මෙහෙම ඇලේ මෙහෙම ගලක් හිටලා තියෙනවා. ඒක උඩ පොඩි චෛත්‍ය කරලා බුදුරජාණන්ගේ කේස් දාසු තියෙනවා කියලා කියනවා. මේ සිලිපාද වගේ. ඉතින් මේ ගල පෙරලෙන ගලක් වගේ. ඉතින් හැම කෙනාම ගිහිල්ලා ගලට ඔළුව තියාන භාවනා කරන උඩ ගල හෙල්ලෙනවද බලන්න. අද ගෑනු හැට යන්න දෙන්නේ නැහැ. ගෑනු කට්ටිය බුදුමම අඬා අඬා අයියෝ කියලා මුළු අවුරුද්ද පුරාම සෙනග. වයසක අම්මන්ලා කරේ කියන්නේ යන්නේ. එනම් කොල්ලෝ ටිකක් ඉන්නවා ඉතින් ගිහිල්ලා වඳිනවා. ඉතින් ගියාම හොරේන් අත දාලා බලනවා බල ඇත්තටම හිටලා තියෙනවා කියලා. මොකද ඉස්තර ජීවිතත් ගෑවිලා තිබුණ නැතිලු ඔබ. මේ මෑත කාලේ කට්ටිය පව් කරමින් ඉන්න ගල ගෑවෙනවද කියලා කට්ටිය අත දාලාත් බලනවා. මාත් බැලුවා. මාත් පොඩ්ඩක් අත දාලා වලිගේ දාලා බැලුවා. අපි වාගේ අපි මවාගත්ත ලෝකේ ජීවත් වෙන ජාතියක් හේතව පුත්තජනය කියන්නේ ඌට කවුරුහට මෙයා ඇවිල්ලා කිව්වොත් ඒක බොරුවක් කියලා ඌ ධම්මාන්තර වයක් ආදී. ඌට ඌ ඌත් බොරුව කරන්නේ ඌට මම කිව්වොත් එහෙම බත් කියන කතාව උපදේශය ඔක්කොම බත් කරන්න බොරුව කියලා ඌට තරහ යනවා. ඒ මොකද මේ සත්‍ය පිළිබඳ කවදාකවත් රණ්ඩුවක් නැහැ මම කියන්නේ. ප්‍රත්‍යක්ෂය පිළිබඳ කවදාකවත් රණ්ඩුවක් නැහැ. මේ මායාවේ තමයි රණ්ඩුව තියෙන්නේ. මායාවේ තමයි නඩු තියෙන්නේ. මායාවේ තමයි අපි ගහපදින්නේ මොකද කවදාකවත් ඔප්පු කරන්න බෑ. ඒ නිසා මේ විඥානයේ විසින මවන්නද විඥාක්තිය මේ කියන එක කියන්න තියෙන්නේ ඒකට සාමාන්‍යයෙන් කියන්නේ මේ එක දෙකට කැඩීම තමයි විඥානය කරන්නේ. නාම රූප වශයෙන් දෙකට ගන්නවා. දෙකට කඩලා ආණ්ඩු කරන එක තමයි විඥානය කරන්නේ. ඒකකයක් ඒකකයක් තියනවා දකින්නොට විඥාණයට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. අධිකාරියක් තියෙන දෙක තමයි මේකේ දෙකක් දෙකකට කඩනවා මේකේ නමක් සහ ඒ නමට අදාළ රූපයක් රූපයට අදාළ නමක් සහ නමට අදාළ රූපයක් ජීවුවම කෙලස් බුදුන්සේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ නමකින් කෙලෙසිච්ච නැති එකක් නැහැ කියලා විඥානය කරන්නේ ඒක තමයි මේ මේ සමස්තයක් ඉන්නකොට මේ කට්ටිය දැන් මේ සත්තු නෙවෙයි මිනිස්සුયો කියලා සත්තුන්ට වෙනම නමක් දානවා රූපාකාරයක් මිනිස්සුන්ට වෙනම රූපාකාරයක් දානවා අනිත් වගේ ඒ එන දෙයට නමකින් සහ රූපකින් සම්බන්ධ කරලා නම සහ රූපේ වෙන් කරන් හදන අසාර්ථක ප්‍රයත්නයක් තමයි විඥානය කරන්නේ. අපිට ඒකට විඥාණයට දෙන උත්තරේ තමයි නම් කරන්නේ නැතුව ඉන්නේ. කුජයක් එනකොට ඒ සිද්ධි වෙනකොට නම් කරන්න යන්න එපා. උඩයක් උඩ පල්ල බලන්න එපා, දිග පල්ල බලන්න එපා. බලන්නම දැනනවා දැනනවා, පේනවා පේනවා. නම් කරන්නේ නැතුව හිටපු ගමන් විඥාණයට කතන්දර හොතන්න බැරුව යනවා. විඥාණයට ප්‍රපංච කරන්න බැරුව යනවා. නම් කරපු ගමන් මේ දෙක වෙන් කරපු ගමන් දෙක අතර ගැටුම්. ඒ නිසා මේ නම් කරන නිර්වේක කන්නාඩියක තියෙන පිළිමිබුවක් වගේ ඒ පිළිමිබුවේ තමයි පරාවර්තනය අනුව තමයි මේ අපි ඔපේ කියලා එකක් තියෙන්නේ. ඔපයක් තියෙන එකයි පරාවර්තනයක් වෙන්නේ. පරාවර්තන වම තමයි දැක් ගන්න පුළුවන්. දැන් මේ පසුගිය අත වර්ෂයේ වගේ කවුද මේ ලංකාවේ හිටපු විද්‍යාඥයා ඔය සැටලයිට් එක හැදුවේ ආතසික්ලා. එයා කිව්වා ලෝකෙට ලෝකේ බලන්න බෑ. චන්ද්‍රිකාවක් ඇදියොත් චන්ද්‍රිකාවට යන තරංගය ආපහු එනකොට ලෝකෙට ලෝකේ බලන්න පුළුවන්. ඒකට ඒකේ තියෙන ප්‍රති මේ පරාවර්තන ශක්තිය විතරයි. පරාවර්තන ශක්තිය ඒක ලෝකේ කරකින වේගයෙන් කරකිනවා. එතකොට අපි මෙලක ඉඳලා ඉතින් ආලෝක කිරණයක් හරි ශබ්ද තරංගයක් හරි රේඩියෝ තරංගයක් කරපු ගමන් ඒ රේඩියෝ තරංග ආපහු එනකොට අපිට අර මෙතන ඉඳක කියවන්න පුළුවන්. මෙතන එක එතනලා කියවන්න පුළුවන්. අරකේ තියෙන පරාවර්තන ශක්තිය විතරයි. ඒකට අපි චන්ද්‍රිකාව කියලා කියනවා. හඳ නෙවෙයි හඳේ කෑල්ලක්. චන්ද්‍රාගේ කෑල්ලක්. චන්ද්‍රිකා ශාස්ත්‍රයේ ආවට පස්සේ ලෝකේ කිසිම රහසක් නැහැ දැන්. ඕනම කෙනෙකුට ඕනම තැනක ඉඳලා බලන්න පුළුවන්. මේක හැදුවේ අපි කාදරයට නෙවෙයි යුදෝත්තු බලන්න. ඒ යුදෝත්තු බැරිලා හරහා දැන් ඕනම කෙනෙකුට ප්ලේන් එකක් යවලා මිනිස්සෙක් නැති ප්ලේන් එකක් යවලා ඕන තැනක බෝම්බයක් ගහන්න පුළුවන්. ඒ තරම් අද දියුණුයි. අපි හිතන තාක්ෂණයේ දියුණුව කියලා තාක්ෂණ නෙවෙයි දියුණුව පටිගෙමයි දියුණු වෙලා තියෙන්නේ. ඔය හදන හැම තාක්ෂණයක්ම තව එකෙක් විනාශ කරන්න කරන්නේ. ඒකේ හිතාගන්නේ පරාවර්තන ශක්තිය මුළු ලෝකෙම නඩත්තු කරනවා. මුළු ලෝකෙ පාලනය කරනවා. මේ ඔක හදලා තියෙන්නේ ආරක්ෂාව පිළිබඳව. ඉතින් ආරක්ෂාව සඳහා වෙන මොකක්වත් ඕනේ නැහැ. උඩට ගියේ ආලෝක කරන අප හරවලා වෙන එක විතරයි. ඇහෙන් කෙරෙන්නේත් ඒ වගේ. ඇහි ඕපේ. ඉතින් විඥානේ ඒක පාවිච්චි කරන ඒක එයාගේ ආයතනයක් වඩ පත් කරගන්නවා. ඇහි ඕපේට ගිහිල්ලා පෙනීම, ඇහිීම. ඒ ටික නැත්තම් අපිට ලෝකේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ ඉන්ද්‍රයන්ගේ ඕපේ නැත්තම් අපි නිකන් මැටි පිටක් වගේ. මේ ඉඳුරංගේ ඔපේ තියෙන තව ලැබී කල්ලාන මගේ කොටස මම දැක්ක දේ මම ආපු සංගීතය අනම්මනම් කියන අපි බැඳෙනවා අපිට මතක නෑ මේ ඔපේ දීලා තියෙන අපිට මේ තමක් හොයාගෙන කණ්ඩ දැන් අපි ඒක සීමාව ඉක්මවල පාවිච්චි කරලා ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපි මේ ඉඳුරං පිළිබඳ විශේෂඥ වෙන්න වෙන්න විඥානේ ඉතාම ෂටකපට එහෙම නැත්නම් කියනවා නම් පොරමුලකන ආයකෙක් වාගේ අපිට න්‍යායපත්‍රය හදනවා ඒකල අපි ලව જાතියකෝ කරනවා භාවනාවට නම් ඉඩ දෙන්නේ නැහැ. නිවන් දකින්න පැත්තට යන්නම දෙන්නේ නැහැ විඥානේ. අපි කියනවා මට නිවන් දකින්න ඕන කියලා ආමෝ පචේ. මම යාර කවදාකවත් නිවන් දකින්නත් බෑ දකින්නත් දෙන්නේ නැහැ. මම හදන්නේම සප හොයන්න එහෙම නැත්නම් ಜಾති වෝ කරන්න. ඒ නිසා බුදුජානනාසේ දෙන්නේ විඥාණයටම විඥාණය විසින්ම සීටි නසා ගන්න ක්‍රමයක් හදලා දෙනවා. ඒ නිසා භාවනා කරන පිස්සුව දෙන්නේ ඒක ඒක වෙනකොට තරන්න බෑ කට්ටියට. ඒ විඥානයේ සිදින කරගෙනීමක් නැත්නම් කරන්නේ අපටිචිත කරනවා. අනිදර්ශන කරනවා. එහෙම නැත්නම් නිර්ගුණ தත්ත්වයටපත් කරනවා. ඉතින් කවුද කැමති විඥානයේ මෙහෙවන්න විඥානය අනිදර්ශන කරන්න? ඒකට නාම රූප නැති වෙන. ඒ කියන්නේ මොන දෙයක් දැක්කම නම් කරන්නේ. අපි යන ඊළඟ ප්‍රශ්නෙට. අවසරය සානන්ත අපි ඒකට නවත්තලා තියෙන්නේ ඉතර ප්‍රශ්න. තව එකක් ප්‍රශ්න තව එකක් කියුණා මේකෙන්. ඔව්. ගිය පාර මේ නාට්‍ය හතරෙන් දේශනාවේ සඳහරියකින් ඒක මම පොඩ්ඩක් ආයි උඩට අරන් පරක් කරලා ගන්නවා. ඒකදී මේ සේලා කියන හතරමිය කතාවකින් ඉදිරිපත් කරනවා නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති යථා අඤ්‍යතරම් මේජං කෙත්තේ වුත්තං විරූපති පටිවි රසංච ආගම්ම සිනේහංච තදුභයං එවං කන්ධෝච ධාතුයෝ එවං කන්ධාච ධාතුයෝ චච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධරේ 64 වෙනි වීඩියෝ එක 64 වෙනි ඒකේ ඡේදය වශයෙන් ගත්තොත් ඊළඟ උපමාවක් දෙනවා මේ බිම්බේ බින්දේ කියලා කියන්නේ මෙතන ඒකනේ කියවන්නේ නැද එහෙම කියලා ගාත ගාත තුනකින් පිළිතුරු දෙනවා පළමු ගාතාවෙන් අදහස් වෙන්නේ නයිදන් අත්ත කතම් බිම්බක් මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දක් නොවේ නයිදම් පරකතං අගම් මේ වසනය මේ දුක්ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නොවේ හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා ඇති වුණු දෙය හේතු භංගා නිරුද්ධති හේතුව නිදීයාමෙන් නිරුද්ධ වෙනවා ඊළඟට උපමාවක් දෙනවා යථා අඤ්‍යතරම් බීජ ඒකෙන් තමයි ඔය ඉස්සල ප්‍රශ්නෙට උත්තර තියෙන්නේ මේ බිම්බය ප්‍රතිබිම්බය දැන් මම මෙතන ඉන්නවා කියන අපි හිතාගෙන ඉන්නව නේ නැත්තම් මේ කෙනෙක් ඉන්නවා හරි මේ කියන කතාව මේ අතරමහා භූතය නෙවෙයි මේ කෙනෙක් කියලා ඉන්නවා. එතකොට ඒ ඒ අතරමහා භූතයන් කෙනෙක් වශයෙන් අඳුරගන්නේ ප්‍රතිබිම්බය මම විසින් කරන ලද්දකොත් නෙවෙයි. මට පුළුවන් කමක් නැහැ ඒක කරන්න. අයිදම් පරකටන් අගම්. මේ වෙන කවුරුත් කරන ලද විශ්නෙකුත් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක්. නිසා මේ හේතුප්‍රත්‍යය తాවකාලික හේතුප්‍රත්‍යයෙන් ඇති වෙන తాවකාලික බිම්බයක් විතර තියෙනවා ප්‍රතිබිම්බයක්. ඒක ඒ වශයෙන් අනුතු මේක නිට්යයි සුඛයි සුභයි ආත්මයි කියලා ගත්ත ගමන් මේ බිම්බය ඒ නාම රූපය ආයතන 6කට බෙදිලා යනවා. මෙයා තුලත් ආයතන 6ක් බෙදෙනවා. මන් තුලත් ආයතන 6ක් බෙදෙනවා. මේක දකින්න පුළුවන්, මට අහන්න පුළුවන්, මට ගඳ බලන්න පුළුවන්, මට රස බලන්න පුළුවන්, මට අද ගන්න පුළුවන්, මට හිතන්න පුළුවන්. ඒකට ඒ පුද්ගලයාට පුද්ගලයෙක් නම් එයාටත් මේ පංච මොකාර භවයක් හැදෙනවා. ඊට පස්සේ කතන්දර දිගට දිගට යනවා. යා ගෑණියෙක් නම් ආසයි හිතනවා පිළිමේක් නම් වෙනවා. ඉතින් අර සලායතොට බිඳුනට පස්සේ ඉතින් දිගට සලාය සම්පච්චා මේ උපාදාන උපාදාන පච්චා භව දිගට යනවා. ඉතින් ඒ නිසා මේ හදන බිම්බය මම යමක් දකිනකොට ඒක ඒක පිළිබඳව කතන්දරේ ගොතන්න ඉස්සෙල්ලා ඒක ඒක මට වස්තුවක් වෙන්න බෑ අරමුණක් වෙන්න බෑ නිමිත්තක් වෙන්න බෑ ඒ නිමිත්ත හැමදේම වෙන්නේ නැහැ දකිනකොටකින් එකක් නිමිති වෙනවා ඒ කර්ම ශක්තිය අපිට කෙනෙක් ගොඩාක් බලනකොට ඒක මනසෙකට හිත ඇදලා යනවා කතා ආසාවෙන් හෝ තරහයි ඒක මම විශ්ින් කරලක් කියන්න බෑ මට එහෙම කරන්න බෑ නැත්නම් පරකටන් අගන් මේ පිරිසෙන් එකතු වෙලා මාවමත් කරන්න එක එක් අන්දනවත් නෙවෙයි මේ හේතු ප්‍රත්‍යක් තියෙන්නේ මම මොකද්ද කරන්න ශක්තියකට ඒ මනසත් එක මනාපයක් හරි අමනාපයක් විශේෂ මලකට විශේෂ වර්ණයකට ඇදලා යනවා. අන්න ඒකට කියනවා ගිස්ට් කියලා. ඒක නැත්නම් natural selection කියලා කියන ස්වභාවික වර්ණය. ඒ සමූහයක් වෙනකොට එකට හිත ගන්නෙ. ඒ කියන්නේ සමූහෙම අපිට හිත ගන්න බෑ. ඒ ගන්න ප්‍රතිබිම්බය ඒ ගන්න නිමිත්ත නයිදන් කතක පර කතක් නැකන් කවුරුත් කරපු දෙයක්වත් නෙවෙයි නයිදන් අත්ත කතම් බිම්බන් මම මිසින් කරන ලද්දකුත් නෙවෙයි ඒ දේශබබ ඇදිලා යන්නේ හේතු ප්‍රතිච සම්භූතං හේතු පංකාඩිරුදි ඒ වස්තුවම හිත විරුද්ධ ද්වේෂය කරනත් ඉඩ තියෙනවා ඉත් නොගන්න ඉඩ තියෙනවා ඉතින් ඒ නිසා මේ ඒ වෙලාවට හිතගත්ත දේ පස්සේ මැරිගෙන ඒක ලබන්න හෝ ඒක නැහින්ද මරන්න හෝ සැලසුම් කරන්න එපයි කියනවා. ඔටිකෙල්ලේ තාමත් පොඩි ළමයෙක් අවුරුදු 4ක ළමයෙක් වෙන්නේ නැතුව කතාව කියන මේ මේ ලෝකේ තියෙන ඔක්කොම සංස්කාර කියලා. ඒක දාලා තියෙන වීඩියෝ එකනේ. තාත්තා කතා කරලා කියනවා ළමයට දුව උදේ කිව්වනේ මේ කතාව වගේ කීකයි කියන්නකෝ. ඊට පස්සේ කියනවා ළමයා මේ ලෝකේ තියෙන ඔක්කොම සංස්කාර කාත්තේ මොකද්ද පුතේ සංස්කාර කියලා කියන්නේ. මේ සංස්කාර කියලා කියන්නේ දැන් මට ඔයා තාත්තනේ. ඔයාගේ අයියට ඔයා මල්ලිනේ. අල්ලපු දෙයකට අංකල්නේ. අම්මට ඔයා හස්බන්ඩ්නේ. ඔයා එක්ක නේද කියලා අහනවා. ඕක තමයි සංස්කාර කියන්නේ. මේ අර තාත්තට තේරුණාද දන්නේ නැද්ද? ළමයාට තේරුණාද දන්නේ නැද්ද? නමුත් මේ බහතෝරන්න බැරි ළමයා එන්න දෙනවා මං ඔයාලට තාත්තා කියනවා. මං ඒ වෙලාවේ ඔයාව තාත්තා කරනවා. ඒකට අම්මට ඔයා ස්වාමි පුරුෂයා. අල්ලපු දෙයකට අංකල්. තුවා එක්ක නේද? එක එක ලාට මේ එකම නම එක එක ලබන්නට වෙනස්. එහෙම කියලා ළමයි උත්තරයක් දෙනවා. ආය මොකක්වත් නැහැ හිතා ගන්න බෑ. මේ අපි මේ අල්ලගෙන තියෙන ඇලිල්ල හැටි අපිට මතක නැහැ මේ මට තාත්තා වුණාට මෙයාගේ අයියාට මෙයා මල්ලි. මට මෙයා මල්ලි වෙන්නේ නැහැ. දෙන උපමාව. ඒ දෙන හැටි අපිට මේක මතක නැහැ. අපි බලන දෘෂ්ටි කෝණය විතරයි අපිට මතක තියෙන වෙන දෘෂ්ටි කෝණ වලින් මෙයා වෙන කෙනෙක්. ඒක වෙනකොට අපිට ඒක හරි කරදරයක්. මගේ තාත්තට අනම්මනම් කියන්න එපා අයියා කියන්නේ නැත්නම් එපා මාම කියන්නත් එපා ස්වාමිපුරුෂයා කියන්නත් එපා මගේ තාත්තා ඉන්නේ ඒ වගේ මේ මේ මේ සීලා භික්ෂුණිය හරි ලස්සන භික්ෂුණිය නාලේ වෙරලා ගොඩාට පස්සේ මාරයා කතා කරලා කියන අපරාධ මේ තරුණ ජීවිතේ කාමිත යොදවන්නේ ඇයි මේ මෙච්චර ලස්සන උපයාගත්ත ශරීරයේ මේ ගීගයත් ඇහැලා ඉස බාගෙන කැලේටලා ඉන්නේ කවුද මේ ලස්සන බිබ්බේ මැව්වේ ඕන කෙනෙක් කියනවනේ මම මේක ආහාර බජීලා ව්‍යායාම කරලා එළවලු කාලකම මේක හදාගත්තේ කියලා. සීල කියනවා නයිදන් අත්තක තම්බින්බම් මම හදාගත්ත බිම්බයක් නෙවෙයි මේ. නයිතම් පරගතන් නැතම්. මේ කවුරුත් කළොත් ඌනේ මොකොත් නෙවෙයි. හේතු පටිච්ච සම්භූතං. පෙරකල කව් පින්පව් වනෝ මේක හැදෙනවා. ඕකට අයිතිවාසිකම් කතා කරලා රූප සුද්ධිදී තරක වලට යන්නයි, රූප සුන්දරා වෙන්නයි මේ අයෝ මේ පුරුෂය වෙන්න හදනකොට සෙවලියෝ සෙවලියෝ ඉතින් හැම දෙමව්පියෙක්ම තමන්ගේ පුතයි දුවයි ඔතෙන් ඉන්නේ කියන්නේ දැන් උන්ට අන්දන්නනේ හදන්නේ. ඒ නිසා ඉස්ලාම විදුරන් මහත්තයා අහනවා ඉස්ලාම දෙමව්පියෝ දරුවන් අන්දන්නේ කවුද කියලා. දෙමව්පියන් ඒ ව්‍යසනයට සාප වෙනවනේ. එළුවෙන් ආපු ළමයාට ලැජ්ජාව උගන්ලා දෙන කවුද? ඉතින් ලැජ්ජ බය නැතුණයි කියලා ත්‍යාගහන්නේ අම්මලා තාත්තලානේ. පොඩි කාට ලැජ්ජ බයක් නැහැ. ඌට රෙදි අන්දනවා. ඊට පස්සේ ඌ හිතනවා රෙදි නැතුව ඉන්න බෑ කියලා. රෙදි නැතිද අශිෂ්ටයි කියලා. මහේ කාලයට රෙදි ඉන්න බැරිකම නිසා අර පොඩි එකට අන්දන ඇඳිල්ල. පුළුවන් කියලා අපට නතර කරන්න. ඌ කොච්චරද රිලෙවකට කියලා දෙන්න පුළුවන්ද කියලා බලන්න රෙදි අන්දන්න. බෑ. ඌම මිනිස්සු වරේ මොඩ නැහැ. උන් හෙළුවෙන් ඉන්නේ. යන තන කක්ක කරනවා, යන තන චෝ කරනවා, යන තන කාම සේවනය කරනවා. ආතති කියලා කවදා ප්‍රශ්නයක් නැහැ. පිළිකා කියලා කවදා ප්‍රශ්නයක් නැහැ. පිස් කරනවා කියලා කවදා ප්‍රශ්නයක් පිස්සු ඇති සමහර විටක. අපිට ප්‍රශ්නයක් නැහැ. උදුන් ආතතියක් කියන තැනක් නැහැ ඔය. කවදාකවත් ඔබට කල්ජමක් ඇන්දවට නටවන රිල්ලුට අන්දන්නේ අර කල්ජම්. මොනවා අපි අපි ඒ දවස්වල අපි බල්ලන්ට අන්දනවා කල්ජම්. අන්දපු ගමන් එක මේ දෙයක් අතර රිංගපුවා ඊට ඉන්නේ කවදාකවත් හිතෙන්නේ නැහැ. පරණ ෂර්ට් එකක් කරලා දාන අද්දක ඇතුලේ ඉන්නේ. බල්ලු දෙන්නේ කැමදාම අපේ ගෙදර හිටියා. මේ එකම ඉන්නේ අපි. ඒ උන්ට කිය ඇතුලට ඉන්න දෙනවා සමහරවල්. අම්මා දෙන්නේ අම්මා ඉතින් තමයි තියෙන්නේ. ඉතින් උන් අල්ලගන්න මේ කල්ජම් කන්දරා. අයියෝ උට විසි විල්ලෙච්චයි ඒ කියන්නේ මිනිස්සු මොන තරම් විල්ලෙච්ච જાතියක්ද කියලා බල්ලට එදාට තේරෙන්නේ. ඇයි මොකද කියන්නේ කරන නට නැටිල්ලක් මේ මිනිස්සු හිතට මේ දෙද්දෙන් කරන්න හදන මේ මේ විලි වහගන්නේ දැන් තියෙන විලි වහගන්න නැතියන්නේ. විලි වල ස්ථාන එළිය දාලා තියෙන්නේ ඇඳුම් වල. මොන විකාරයක්ද? එනිසා මේක පරණතන් අකනුත් වෙන්නේ. හේතුන් පටිච්ච සම්භූතං හේතුඵලං නිරෝධෝ ඔච්චර නටන්න එපා. ඔකට ඉච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න එපා. මේ පස්සේ දාගත්ත දෙයක් ඉතින් කියලා භික්ෂුණිය කියන මම හදාගත්ත රූපෙකුත් නෙවෙයි. මේක මට කවුරු හරි ආශිර්වාදෙකුත් නෙවෙයි. හේතු පරිච්ඡ සම්භූතං හේතු භග්ගා නිරෝධී කියන පස්සේ කියනනේ උපමාව. ඊළඟට උපමාවක් දෙනවා. යථා අඤ්‍යතරම් බීජං හෙත්තේ බුත්තං. යම්සේ යම්කිසි බීජයක් හෙතෙහි වපුරන ලද්දේ පඨවි රසංච ආගම්ම තිනේහංච තදුභයම්. පෘථිවි රසයත් ප්‍රතමනයත් පිහිට කරගෙන විරූහති වැඩේද එවං අන්ධාච ධාතුයෝ එසේන ස්කන්ධයෝත ධාතුහුද චච ආයතනා ඉමේ මේ ආයතන 6ද ඒවා සියල්ල හේතුම් පටිච්ච සම්භූතා හේතුවක් නිසා ඇති වෙනවා ඒක භංගා නිරුද්ධරේ හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා කියලා මේ උපමාව සාමාන්‍ය සාමාන්‍ය උපමාවක් නොවන බව අපට කියන්න පුළුවනි. අර කම්මං හෙත්තං විඥානං බීජං සංහාසිනේ හෝ කියන මේ බුද්ධ වචනේ අනුව එතකොට මෙතන කියවෙන්නේ ඒකයි. මේ බිම්බය ඒක නාම රූප වශයෙන් කලකුවොත් මෙතන සේනා පෙරණිය ධර්මයෙන්ම පිළිතලයි පිළිතුරු දෙන්නේ. එතකොට අර බාහිර වශයෙන් පෙනෙන මේ මූර්තියටම නොවේ නාම රූපය කියන්නේ. ඊට වඩා චෛතසික වශයෙන් පිට පිළිබඳ තත්වයක්. මේ නාම රූපය මේ බිම්බය විඥානයේ වැටෙන මේ මූලික ඡායාව මේක හට ගැනීමට එහෙම නැත්නම් මේක වැඩිවීමට උපකාර වෙන්නේ අර විඥානය බීජයයි. යථා අඤ්‍යතරම් බීජං හෙත්තේ බුද්ධං විරෝහති. ඒ බීජය මේ කර්ම ශේෂ්ත්‍රයේ පැලවෙන්නේ. සංහා සිනේහෝ, පඨවි රස සිනේහං ආදී වශයෙන් දක්වන්නේ ඒ තෙතමනයයි. ඒ විදිහටම මේ විඥාන බීජය වැඩෙනවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන්. විඥානයේ යම්කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් ඒ විඥාන නිරෝධය කියන්නේ නිවනටම නමක්. සමහර විට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ විඥාන නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේගේ පරිණිරවාණයේදීය කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය මෙකී යාමට හේතුව චරිමක විඥාන කියලා ඒක අවසාන විඥානයේ හැටියට දැක්වීමයි. මෙතන විඥාන නිරෝධය කියන එකේ ගැඹුරු අර්ථය නොගැනීම නිසායි. ඒ මේ විඥාන නිරෝධය කියන්නේ අபிසංකත විඥානයාගේ නිරෝධයයි. රහතන් වහන්සේ ලබන විඥාන නිරෝධයේ ප්‍රත්‍යක්ෂයම තමයි නාම රූප නිරෝධයේ ප්‍රත්‍යක්ෂය. එතකොට මේ ගාථාවලත් එක්තරා වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට කියන්න පුළුවන්. මේකට තවත් සාධක සූත්‍රයක් වශයෙන් අපට උපදා දක්වන්න පුළුවනි සුත්ත නිපාතේ මුනි සූත්‍රයේ සඳහන් වෙන මේ ගාථාව. මේකදී උපමාව ගැන කියනකොට සීලා භික්ෂුව කාමයේ බඳ වෙලා ඉහි කරලා කාමාසාවල් පෙන්වීම සඳහා මාර්යාවිල්ල යඩ කියන ලස්සන රූපයක් සයිස මධ්‍යම වයසේ කාන්තාවක් ඇයි මෙහෙම ඉන්නේ? එතකොට සීලා භික්ෂුණිය තමන් වශයෙන් දකින්නේ නැහැ එහෙම දෙයක්. එතුමි දකින්න නැත්තේ වෙන තාලයකට මේක මේ කාන්තාවක් කාන්තාවගේ ශරීරය දකින්නේ මහා පිළිකුලක් විදිහට. අපි ලෙවකෑවට අපි බදාගත්තට කාන්තාවකට ඒ කාන්තාව පිළිකුලක් කියන්නේ මොකද නිතරම ඒ ආවේනික දුක තියෙනවා. ඒ නිසා ඒ භික්ෂුණිය තමන්ගේ රූපේ දකින්නේ මායя දකින්න විදිහේ බිම්බයක් නිර්මාණයක් විදිහට නෙවෙයි. මේක නිතරම කරදර දෙයක් විදිහට. පුරුෂයෙක් දක්කනම් තව විදිහකට. එයාගේ අම්මා තාත්තා දැක්කනම් තව විදිහට. මේකේ ඇත්ත මොකද්ද? සීලා Taman දකින්න හැටි, මාර්යා දකින්න හැටි, පුරුෂයෙක් දකින්න හැටි, අම්මා තාත්තා දකින්න හැටි මොකද්ද ඇත්තකුත් තියෙනවනේ. ඒක කවදාකවත් මේ එක්කෙනෙක්වත් ඒ විදිහට බලන්නේ නැහැනේ. සීලා ඒක නරක පැත්තට බලනවා. ඉතින් මාර්යා ඒක උගුලකට අයි කරන්න හදනවා. ඉරිමේක් දකනම් කියන්නේ කීයක් දීලා කරන මොන දඩකමක් හරි කරන්නේ මේක සේවනය කරන්න හම්බෙන්නේ. අම්මා තාත්තා දකින්න වෙන විදිහකට. මේ විදිහට මේ මේ බිම්බයේ යථාර්ථයේ එක්කෙනෙක්වත් දන්නේ නැති බවට හොඳටම විශ්වාසයි. හැම කෙනාම මේක පිළිබඳ එක්ක අතිශෝක්තියක් කරන්නේ නැත්නම් අව탁ීවක් කරන්නේ. කිසිම කෙනෙකුට කවදාකවත් මේ මේ කය කියන්නේ මොකද්ද කියලා දැකාත් වශයෙන් දැනගන්න බෑ. දැනගත්ත ප්‍රකාශ කරන්නත් බෑ. ඒක ආදී ව්‍යවහාරය විතරයි තියෙන්නේ. නැත්තේ නෑ. හැබැයි කිසිම විදියකට අපි ඔය හිතන එක නෙමෙයි. අපි ළඟ තියෙන එකට මම ආගත්ත දෙයක්. දැන් මම තරුණ වයසේ මම ගැන හිතන්නේ පිට නෙමෙයි වයසට යනකොට තියෙන්නේ. මරණකොට තව එකක්. මෙන්න මේ විදියට මේ තමන් පිළිබඳව තමන් හෝ වෙන කෙනෙක් තමන් පිළිබඳව හෝ මේ ආරූඪ කරන දේ අපිට අන්දන ඇඳිල්ල මේකනේ අපි කාලා නටන්නේ මේ ඔබ ජනාධිපති කරන්න පුළුවන් මේ දේ කරනවා කිව්වොත් ඕන දෙයක් කරනවා අර එක්කෙනෙක් කියලා කියනවා මේව ගජමුස් සහිත ඇද්දල සහිතක් තියෙනවා ඒක ගත්තොත් රජ වෙනවා ගනි කීයද ලක්ෂ 25 ඉතියාගිල්ලවල ආමරු කෙනකින් අවසරයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි මට මා කියන රජ වෙන්න ගන්න තියෙන. ඉතින් එහෙනම් දැන් ওই තියෙන එක දැන් රජ වෙලා ඉන්න බෑ යෝවල. දැන් මොකට 25 දේ කරන්නේ එහෙනම් මොකද? එහෙම කල්පනා වෙන්නේ නෑනේ රජ වෙන්න ඉන්නේ කාට? උස්තිනේ ලක්ෂ 25ක් නැති ප්‍රශ්නේ ඌ ඇත්තටම ආහඳුනන කතා කරන්නේ ඔපිනියන් එකක් ගන්න මේ වහන්න බැරිද ලක්ෂ 5ක්වත් දෙන්න කියලා ඔක අහන්නේ. සංසෝ වහන්සත් බැරිද ලක්ෂ 5ක් දෙන්න රජ වුණාට පස්සේ මම දෙන්නම්. අපි කාලා තියෙන කෑම නැ ටොංගාන තේරෙයි මේ මිනිස්සු කොච්චර චපලද කියලා දන්නවා. බුදුජානකසේ කතා කරලා තියෙන්නේ කාර්ය කරන තුරු කාගෙත් කරලා තියෙනවා. එහෙම නැත්නම් භජන්ති දේවන්ති ච කාරණත්තා නිකාරණා දුර්ලභාච්ච මිත්තා. කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් ඔතේ ඇති අදහසක් තියෙනවා. අපි ඒකට කියන්නේ යථාර්ථ නෙවෙයි යථාර්ථය කියලා එකක් තියෙනවා. හැම දෙයකම යථාර්ථයක් තියෙනවා. යථාර්ථය දන්නවනම් හැම එකම කරන්නේ චාටුව. මොකද්ද මං කිව්වේ මේ වචන්ති සේවන් තිචකාර නැත්තා නික්කාරණා දුර්ලභාච්‍ය වද එහෙම කිසිම ඇඳිල්ලක් නැතුව අසුරු කරන අය ඇත්තේ නැහැ ලෝකේ කියලා කියනවා නික්කාරණා දුර්ලභාච්‍ය අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මනුස්ස හැමදේම මනින්නේ රුපියල්වලින් අත්ත අර්ථ සාස්ත්‍රය ඒකෝ චරියේ කග්ග විසාන කපෝ මෙහි උ ජරා මිනිසුත් එක්ක ඉඳෙපා කංග වේනගේ තනියංග වගේ පැත්තකට යන්නේ නැත්තම් කෙනෙක්ත් එක්ක හිටියත් කක්කාවකට සලකලා ඉන්න. අසුචි කන්දක ඇවිද්දට ආගන්න එපා. මේ මිනිස්සු අපිට අන්දන ඇඳිල්ල බැලුවොත් උඹ සිකාණක් නැහැනේ කවුරු හරි මේ නිකන් උඹලා කතා කරන්න කලින් යන්නේ ඒ විදිහටම තමයි අනිත් පැත්ත කපලා කතා කරන්නේ ඒකේ කිසිම වෙනසක් නැහැ නිසා මේක දැකලා නෑ වුණා වගේ හිටපන් ඔය කතා කරන්නේ කීයක් හරි කරා ගන්න චෙක් කරේ හම්බ කර අපේ දරුවොත් එච්චරයි අපේ අම්මලා තාත්තලාත් එච්චරයි අපි ඇසුරන හැම කෙනාම අත්තට පඤ්ඤා සුචි මනසා. ඒ සිංහලෙන් කියන්නේ කාර්යය කරන තුරු කාගේ පැවටිල්ල. ආරෝ බල බලා දියර කරකිල්ල. ආරෝ පදින තුරු ඊටේ කැළඹිල්ල සූර්ය උදා වෙන තෙක් හිතිනි බෑවිල්ල. අදහතෝ දාලා කියා ගන්න හරි ගානකට මට මතක් කරගන්න මම ඔය කියන්නේ. කාට හරි අත උසලා කියන්න පුළුවන් අනේ එහෙම කන්නේ නැහැ මම නම් ඔය ආශ්‍රය කරන්නේ ඇත්තටම යථාර්ථයද කියලා එක එකක් නැහැ මේ ලෝකේ. ඉතින් මේක කිව්වම ඇති වැරද්ද මොකද්ද බුදුදහම කෙලින්ම කියනවා ගුණ පොල් ගතියක් ගැහුවා යතරමං හන්දියක අත්තට පඤ්ඤා අසුචි මනුස්සා රජ වෙච්ච කෙනෙක් නේ කියන්නේ ඒකනම් ගිහින් අතල්ලා හිඟන තත්තර පස්සිච්ච කෙනෙක් කියන්නේ මේ අපි ওই දෙක අතරමැද කියන මේ සෙවලියෝ මේ කිවලියෝ මේ හදාන තියෙන හේ හීනේ ඒකනම් මෙයාගේ පම්පිට කහන මෙයා මගේ පිට කහගන්න මේ ජීවිතේ විපස්සනාදී පොඩ්ඩක් විපු කියනවා මේ තිබ්බන් දැසි අපි සංගානංගගේ වැලියටක් වඩපත් වෙනවා නිකන් සීල පිළිස්සකේ ඔය ඉන්නවා. දෙන දෙයක් කාලා කායිනරි බැනමක් කරනවා ඔය ඉන්නවා. අමුතුලි. කවවත් අඳන්නේ නැහැ. කවුරු ඇඳලා අඳින්නෙත් නැහැ. මේ අම්මල දාතර අඳපු ඇඳිල්ල මේ තාම තියෙන්නේ. දිගුරුන් කියලා තමයි ඒ භක්ම මොනවද කියන්නේ මේ පිටර බුදුන් භක්මයා නැත්තම් දිගුරුන් කියලා තමයි කියන්නේ. ඒ උන්දලා නැට්ටෝ නම් අහන්න දෙයක් නැහැ නේ හදන දරුවෝ ගැන උන්ට අඳන ඇඳිල්ල ගැන. අපේ දරුවා සිවිල් සර්වන් කෙනෙක් කරන්න හදන. අපේ දරුවා දොස්තර කෙනෙක් හදන. අපේ තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් හදන කියලානේ අම්මලා තාත්තා කටවන්නේ. උන්දලට කරගන්න බැරි වෙච්ච දේනේ. වෙච්ච ස්ටේෂන් මාස්ටර් කෙනෙක්ගෙන් අහන්න බලන්න අම්මලා තාම සන්තෝෂ වෙනවද කියලා? නෑ ඊට වැඩි ලොකු ජොබ් එකක් ගන්න උනාටන. සිවිල් සර්වන් කෙනෙක්ගෙන් අහන්න බලන්න දැන්වත් ඔබේ අම්මයි තාත්තා සන්තෝෂ කරද්දී දොස්තර සන්තෝෂෙද ඉන්නේ කියලා? කෙක්කත් නැහැ. ඉතින් ගාගේ සුදු ගාගේ කියලා සුදු ගඳගෙන ඉන්න කඩේට හරි අප්සෙට් වෙනවා කියනකොට මොනව කරන්නද ඉතින්? සුදු නෙවෙයි දුඹු ගඳගෙන ඉන්න කඩේට අප්සෙට්. මේ කටුකොන් දෙකහන්සේ ওই කට්ටියම දිලා මේක අවුල් කරලා තියලා ගියා. මොන කාලෙන්වත් ආ ඊට පස්සේ මේ මොකටයි ජීවත් වෙන්නේ මොනවද මේ කරන විහිළුව කියලා මං කියන්නේ විහිළුව දැනගෙන කරන එකේ එන ජොලියක් තියෙනවා කියන්නේ. මම කරන්නේ විහිළුව. අපි මේ මේ විකට නාඩගමක් නටනවා නිකන් ඉරක්ද සමජ්ජයක්. කෝලන්නාට ගමන් නටනවා. අපි දෙන්නේ ඇඳලා අපි දෙන්නේ ස්ටේජ් එකට නැගලා නටනවා. අපි දන්නවා වීඩියෝ කරන්න කියලා. ඕක සීරියස් ගන්න එපා. නාටකමේ තියෙන විතර හතර වුණාට ඇඳුම් ගැලෙවට පස්සේ හතරක් කරගන්න එපා. නාටකමේදී අපි දෙන්නේ හතරක්. මිතුරෙක්. ඒ වේශ නිරූපණය යනවා. පස්සේ ගණන් ගන්න එපා. ඒක නිසා මේ ඒකත්යෙන් බලනකොට සූත්‍ර පිටකේ බුද්ධජානනාංශගේ පණිවිඩය හරිම ප්‍රකටයි. හරිම පිළිසුදුයි. හැබැයි බුද්ධ ආගම කවදාවත් ඒක කියලා දෙන්නේ නැහැ. ඒක කියලා දෙන්නේ ඔය දිවි ලෝකෙට යන්න පුළුවන් ආයත මේකෙන් අතෙන් යන්න පුළුවන් ඊටුපතු සම්පත් ලබලා දෙන්න පුළුවන් කියලා පුදුමාකාර නාලකෝනේ අඳිල්ලක් නේ අඳන්නේ අඳින එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ කණේක කට්ටියට ඊට වෙලෙදි දෙයක් නෑ එහෙම කියලා දෙන කෙනා තමයි හොඳම කල්යාණ මිත්‍රයා ඉතින් නමුත් ඒක විදිහට බලනකොට ඥානන්ද සාමසිල වගේ කට්ටියත් කල්යාණ මිත්‍රයෝ කියලා හිතෙනවා ඒක පැත්තකින් මේ පොත්ත ගලවලා පෙන්නනවානේ මේ මොකද්ද මේ ආරූඪ ගලවලා එන්න හැබැයි පොඩ්ඩකට බලන්න පුළුවන් අපිට ආ ඒක නැති වෙනවා අකුණුසු ගෙයකට පාර දැක්කම ගේ රැය යනකොට ආයෙ නැති වෙනවා ආයෙ වෙනවා ඒකට අපිට පරිමර එනවා මේ අපි අපි මේ දකින්න සම්මත ලෝකෙට එහින් ගිය මොකද්දෝ තියෙනවා ඒක තමයි මොනි සූත්‍රයෙන් පෙන්වන්න දන්නේ මේ තවත් අර්ග දෙදර්ශනය සංඛාය වත්තුනි පමාය බීජං මේහ මස්ස නානුප්ප වෙච්චි සචේ සවේ මුනි ජාතික්ඛයන්ත දස්සී තක්කම් පහය න උපේති සංකම් සංඛාය වත්තුනි පමාය බීජම් වාස්තු කියලා කියන්නේ ඉඩම විශේෂයෙන්ම මෙතන කියන්නේ බීජ පැලවෙන ඉඩම්නේ කියලා ගන්න පුළුවන් සංඛාය වත්තුනි මේ බීජ පැලවෙන ඉඩම් නුවණින් කලක පමාය බීජම් මේ බීජයේ ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන වටහාගෙන සිනේහ මස්ස නානුප්ප වෙච්චි ඊට ජලයවත් නොකරන්නේය ජලය වත් කරන්නේ නැහැ. ප්‍රතමණය දෙන්නේ නැහැ. සමේ මුනි ජාති කයන්ත දස්සී. ජාති කියන්නේ උපත. උපතෙහි කෙලවර දකින්නා වූ ඒ මුනිවරයා සක්කම් පහය න උපේති සංකම්. සක්කම් පහය තර්කය අතහැරියේ ඒ කියන්නේ ලෝකයාගේ භාෂා ව්‍යවහාරයට අසු නොවන තත්වයකට පැමිණියා. සංඛා කියලා කියන්නේ ගණන් ගැනීම, විදීම. මෙතන කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියවෙන ගණන් ගැනීම නොවේ. භාෂා ව්‍යවහාරය අනුව කියන්න බැරි විදිහේ තත්වයකට එන බවයි. ලෝකයාගේ භාෂා ව්‍යවහාර බැම්මෙන් මිදුණ කියන එකයි. ද උපේති සංකම්. මේනොත් අපිට පැහැදිලි වෙන්නේ මෞකසකට විඥානයේ බැසීම පිළිබඳව මහා නිදාන සූත්‍රයේ දක්වන යම් යම් කාරණා පිළිබඳව යම්කිසි ගැඹුරු අදහසක් යටපත් වෙලා තිබුණ බවයි. මෙතනින් අපට මතුවුණා අර අනුශය කියන වචනය විශේෂ වැදගත්කමක් ඇති දෙයක් හැටියට. පුනර්භවය ඇති කිරීමේ ශක්තිය තියෙන්නේ ඕනෝ භවික නමින් හඳුන්වන මේ තණ්හාවටයි. තණ්හා ඕනෝ භවිකා කියලා නිතර සඳහන් වෙනවා. තණ්හා අනුශය විශේෂයෙන් උපකාර වෙනවා කෙනෙකුගේ උත්පත්තියට, සංසාර ගමනට. මේ තණ්හානුසයට පදනම වන අවිජ්ජා අනුසයකුත් තිබෙනවා. ඒ කියන්නේ ලෝකයේ යෙදෙන මේ සංකල්ප පිළිබඳව ඒවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඒ සංකල්පවල ඇලී ගැලී සිටීමේ ස්වභාවය. ලෝකයා අතර තිබෙන අවිද්‍යාවෙන් ඇතිවන ඒ తত্ত্বය ඒකත් එක්තරා අනුසයක්. ඒ தত্ত্বය දැක්වීමට බොහෝ සූත්‍රවල යෙදෙනවා නිශ්චය කියන වචනය. නිශ්චිත කියන වචනයත් ඒ එක්කම යෙදෙනවා. නිශ්චිත කියන්නේ යමක් ඇසුරු කරගත්තු තැනත්තා. නිශ්චය කියන්නේ ඇසුරු කිරීම. නිශ්චිත කියන්නේ ඇසුරු කරගත් තැනත්තා. මෙතන ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන නිශ්චය කියන අදහස නොවේ. යම් මේක තමයි අර පිටත තියෙන චන්ද්‍රිකාවක් නැතුව අපිට අපි දැනගන්න බෑ. ඒ නිසා අපි ඔපයක් විතර ඇසුරු කරනවා අපි. ඒ ඔපේ වැටෙන පිළිබිඹුව තමයි අපේ හීන ලෝකේ බාටපත් වෙන්නේ. ඒ නිසා අපේ ප්‍රകൃතිය අපිට දැනගන්න පුළුවන්කමක් නිර්මාණي නැහැ. එහෙම නැත්නම් මේ ප්‍රතිසම්පාදේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් ඇස් දෙකට කවදාකවත් ඇස් දෙක බලන්න බෑ. ඇස් දෙක බලන්න පුළුවන් කණ්ණාඩියක් කරා විතරයි. ඇස් දෙකට ඕන දෙයක් බලන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා මට ඇස් දෙකක් තියෙනවා කියන එක කවදාවත් ප්‍රත්‍යක්ෂ කරගෙන දකින්න එකක් නෙවෙයි. ඒක දකින්න අපි කණ්ණාඩි දෙකක් තියෙනවා. වෙන කිව්වත් ඒක අපිට බලන්න පුළුවන්. ඒ වගේ හොඳට කැපෙන කඩුවක මුවාට කඩුවක් කපන්න බෑ. මේ ඇඟිල්ල අග මේ ඇඟිල්ල අගින් අල්ලන්න බෑ. ඒක වෙන ඇඟිල්ල අගින් අල්ලන්න ඕන. ඉන්නේ එහෙම පටලවිලක් මෙතන තියෙනවා. වර්තමාන මොහොන ප්‍රත්‍යක්ෂ කරන්න බෑ අපිට. අපි වර්තමාන ප්‍රත්‍යක්ෂ කරන්නේ ඊගා මොහොතට සාපේක්ෂව. ඒකට අනුසේන නුවේ ඥාන අත්‍යවශ්‍යයි. හැබැයි ප්‍රත්‍යක්ෂ කළ හැකි ප්‍රමාණය ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක සතිය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. සති ධාරාවක් තියෙනවා. සති પરම්පරාවක් තියෙනේ. પરම්පරාවේදී අපි මේ සාපේක්ෂව බලනවා මේ වෙලාවේ සතියෙන් මේ වෙලාවේ අසතියෙන් කියලා. අන්න ඒකට අපිට මේ උපමාන කරගන්න නිශ්චය නිශ්චිත වස්තු තමයි අපි මේ භව සම්පatti කියලා ගන්න. ඒකට භව නෙත්ති කියලා පාවිච්චි කරනවා. ඒ නිසා අපි මම මගේ පවුල මට කියන දේ, මගේ පන්ති ළමයි මට කියන දේ ආදි වශයෙන් අපි කාගේ හරි හැප්පිලා එන දුෝකාරයක් එක්ක විතරයි අපිට ජීවත් වෙන්නේ. ස්වභාවයේදී අපිට පාළු ගතියක් දැනෙනවා. උදේකලාව පාළුයි. සංසන්දනය කරගන්න දෙයක් නැහැ. අපි ඒක දේශනයක් විදිහට කරන්නේ චක්‍රදාකන් නිවනට යන්න බෑ මනුස්සයට. මොකද මනුස්සයා උදේකලාවට බයයි. හැප්පෙන දෙයක් නැතිකමට බයයි. විවේකයට බයයි. ඒ නැත්තම් මේ වචන ගොඩක් තියෙනවා. ඒකක්වත් මනුස්සයා හිතන්නේ පැයෙන් තනි වීමක්, කොටු වීමක්, කොන් වීමක් කියලා. ඒ කියන්නේ බුදුන් කෙරේ ශ්‍රද්ධාව නැහැ. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තියෙනවනම් එයා තනි වෙන්න කැමති. තනි වෙන්න කැමති නැත්තේ අපි පිළිත් නූල් ගැට ගහ ගන්නවා, යන්ත්‍ර ගැට ගහ ගන්නවා, ආරක්ෂක තෙල් දා ගන්නවා. තනිකන් දෝෂේ. ඒ කියන්නේ නිශ්චය දෙයක් නැති වෙනවා අපිට. ඒ අපිට ප්‍රතිබිම්බයේ පෙන්නන ඔපයක් නැතු වෙනවා. ඔපේ නැතුනම මම නැතුනහ සමානයි. ඉතින් ඒක කවුරුත් නැති කරන්න එපා. විමර්ශන ප්‍රතිබිම්බේ නැති කරන්න. නැවත දකින්න එක. ඒ නිසා මරන්න ඕනේ නැහැ. මනුස්ස ඒ මරණ දඬුවම ටික කරුල කාමරයට දාන්න නිකම් හැරලා යනවා. මෙච්චර මොන විදිහකින්වත් කරන්න දෙයක් නැහැ. ඇත්ත ඒක කරුවා කාමරේ ඉන්නේ තේන්නේම මරණේ. තේන්නේම මරපු එක ඌ එතකොට වැලිගෝණයක් වගේලු වැදලා ගන්න ඕනේ. නවරියන් ජකඩ යනම්මනම් කිව්වට අන්තිමට මරණයට ගන්නකොට වැලිගෝණයක් වගේලු වැදලා ගන්න මනුස්සය ගන්න දෙයක් නැහැ. මොකද මනුස්සයට අර ප්‍රතිබිම්බ නැතිලා හැප්පිලා පේන දෙයක් නැහැ කරුණ කාමරයකට දාලා තියෙන කණ්ඩක් දැ ඉන්දියන්නෙත් නැහැ තව දවස් හතකින් මරනවා ඉතින් අපි ඊට වැඩිය අමාරු තැනක දැන් ඉන්නේ එකෙකුට ඔක්කත් මතක නැහැ දුවට බබෙක් හම්බෙන්නේ නැහැ ඒ නිසා අපිට වැඩ තියෙනවා එතකොට මට රට යන්න තියෙන වැඩ තියෙනවා බයිලානේ වටේට රිලව් ටිකක් ඉන්න බලපංගෝ උඩට ගියොත් හරි පරිපල ගිය උඩට ගියොත් හරි ඉතින් ඒක නිසා අපිට පුළුවන් බුදුන් කෙරේ ශ්‍රද්ධාවෙන් ওই සියලු නිශ්චිත වස්තු නැතුව ඉන්න චිත්තක්ෂණයකට. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවෙන් ওই සියලු දේ අත්හරින්න පුළුවන්. ඒක මේ කීකියත් ඇරීම නෙවෙයි. ඒක මේ සීල ශික්ෂාවනේ සමාධි ශික්ෂානේ ප්‍රඥා ශික්ෂාවෙන් අපි ඔය තමයි අල්සයිම හැදෙනවා, ඩිමෙන්ෂියා හැදෙනවා, මතකේ නැති වෙනවා කියලා පුදුමාකාර බයක් තියෙන මිනිස්සුන්. මේ මතකේ කියන්නේ කටුකොහලක්. මතකේ කියන්නේ වාදයක්. පශ්චාත්තාපයක්. ඒක නැතුව ජීවත් වෙන්න බෑ. නැති වෙච්ච එක මම මනුස්සයට ඉවරයි ජීවිතේ ඉවරයි. ඉතින් ඩෝප් වෙන මනුස්සයට ඕක නෑ. ඌ දන්නවා ඩෝප් එක දැම්මට පස්සේ පහක කොහොමඩක්වත් නෑ. ඌ ඊගාව නැගින්නකොට කොහෙ නැගිටියද ගානක් නෑ. ඌ අත පියාගත්ත කියා. ඩෝප් වෙන මනුස්සයා කවදාකවත් අල්සයිමර් වගේ ඉලක්ක එන්න විදියක් නෑ. දැන් එන්න බෑ. ඌට මොනවා වුණත් ඌ මේ ඩ්‍රයිවර් නැතගත්ත ඔක්කොම ඉවරයි. කුඩු ගහන කටෙන්නත් බෑ. ඌ දු කැමැති අර ඉස්තැනට. මං කියන්නේ හොඩු ගහන්න කියලා. මං කියන්නේ බොණ්ඩේ කියලා. ඔව් බොන මිනිසුන්ට බනින්න එපා. බුදු නැතිකම ලොකු දෙයක් කියලා හිතන්න එපා. මේ මිනිස්සයා කැමති නැහැ ඩිංගියටත් ඇස් ගැටලා වැහෙනවට. භවනාදීරි එදිනදා ජීවිතයට කැමති නැහැ මොකද අර නිශ්චය නැති වෙනවා. ඇසුරු කරන වපසරිය නැති වෙනවා. වපසරිය නැතුණා නම් ඉවරයි. ඕන කෙනෙක් ජීවත් වෙන්නේ ඒ හැප්පිලා එන දේවල් අනුව තමයි. කියනවා මේ කැලේ කපන්නේ නැතුව හොඳට ලැබෙන්න දුන්නොත් අපේ මේ මේ වගේ තියෙන පරිසරයක අහස පේන්නේ නැහැ අනන්තේ පේන්නේ එතකොට අපිට කැලෑවුණ කියලා එකක් හැදෙනවා කිට්ටු වස්තු ගොඩාක් බලබලා ඉනෝට අපි එහෙම හිර වෙනවා ඉතින් කැලෑවුණ කියලා එකක් හැදෙනවා ඉතින් එලිමානකට කියලා බලපුවම ඔක්කොම යනවා ඒකව දුස්ක අත්කින වතාන යෝගයට ගිහිල්ලා කවු කල්කුණක ජීවත් වෙන මනුස්සයට නොබව කලකින් ආරෝචන තියෙනවා. නොබව කලකින් නින්දා තියෙනවා. නොබකල්ටි මොකද්ද හිර වෙච්ච ගැටියක් වෙනවා. මොකද එයාගේ ආලෝක තරංග යන්නේ නැහැ. හරියට හැමදාම ගැලරි එකේ බලන මිනිහට ඔඩියන්ස් එකට මේ බැල්කනි එකට කියලා බලන මාසක වෙනස් නේ. ලාභයි. ඒකස්ලා කියන්නේ 760නේ. ගැලරි එක 760යි. ඒක මම දැන් කීයද කියලා දැන් පිච්චර් පොල් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් අර ඉස්කෝලේ අර ගේම් පීස් දෙන සල්ලි ටික දෙන්නේ නැතුව පිච්චර් දෙක තුනක් බලනවා. හැබැයි යන්නේ නැහැ කවදාකවත් ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස්. ඉතින් ගියාම මේ ළඟම දර්ශනේ පේනවා. ඒ ඒ තරම් අපි ජීවත් වෙන පරිසරයෙන් අපිට ලැබෙන මේ ප්‍රතිචාර අනුව තමයි අපි මේ මනෝලෝකය හැර ගැහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පිටරට යනවා කියලා කියන්නේ වෙන පරිසරයකට කියලා දාන්න. සම්පූර්ණ වුණ ගන්නවා. හරකෙක් එහෙම පරිසරයෙන් තාපන්සයට ගිනිච්ච ගමන් උගේ සම්පූර්ණ පරිවෘත්ති ක්‍රියා වෙනස් වෙනවා. ඌට විටමින් B12 එක දීලා තමයි ගෙනියන්නේ. එක තැන කියලා ප්‍රාර්ථන කියනවා. ඉතින් ඒකට හේතුව අපි හැම වෙලාවෙම අර හදාගත්ත පරිසරයේ ඒ ඒ කුපු ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. නිශ්චය වස්තු ටික තියෙන්න ඕනේ. ඒ ටික තියෙනකොට ගෙදර ගියාවා. ඒ ටික නැහෙනේ කරකොලක් ඇරියවා. ඒ නිසාද නිශ්චය කියන්නේ විඥාණයට තනිකර ගේම ගෙනියන්න බෑ. එයා මේ වගේ වේදිකා තරතෙල් ටිකක් හදාගන්නවා. ඒ වේදිකාවේ සැරසිල්ල අනුව තමයි මේක මාලිකාවද මේක කැලේද කියලා කියන්නේ. පොඩි තිරයක් විතරයි ඒක වෙන දෙයක් නෑ. පිටිපස්සේ අඳපු තිරයක් විතරයි තියෙන්නේ. ඒක ඉතර රජුරෝ සිංහාසනයේදී දිනකර සෙල්ලම් දානවා. කැලේ ඉන්න වැද්ද සෙල්ලම් දානවා. අන්නේ මේ නිශ්චේ වස්තු ටිකට තමයි ගිහි ගිහිගේ කියලා කියන්නේ. අපි ගිහිගක් හදා ගන්නවා අපිට රජ වෙන්න පුළුවන් තරම්. මම මගේ ලෝකේ මේ සක්විති පදවිය ලබන්න සතර දිසා ජයගෙන මම නැවතයි මේ ඉල්ලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්නේ. මම හදාගත්ත වැලි මාලිගාවේ ශක්තිපති කියලා ගන්න හතර දිසාම ජයනක හිලපන් තාත්තා. හන්දාවට වැල්ලඳ උඩ පාඩිලා හන්දාවට තරු ගනින්ද. පුදුමාකාර නිසි වස්තුතියක් හදාන අපි පුදුම ආතල්ලගේ ෆුල් සූස්ටි ඉන්නවා. ඒ මොකද අර පරිසරයේ තියෙනවනේ. ඉතින් අර ඉන්ජින් ඩගරක හිටලු පෝච්චි එක ඒක පෙන්ෂන් කියලා දැන්නතුලුට. <laughs> ඉතින් දවසක් ඉන්ජින් ඩ්‍රයිවර්ගේ ඇසිස්ටන්ට් ගියාලු සර් බලන්න. ඊට පස්සේ කොහොමද කියලාලු ඊට පස්සේ නෝනා කළු අලි වගේ පුදුමාකාර වැඩක් නැසන් නින්ද යන්නේ නැහැ. ඊට පස්සේ ගලු මල කොහොම තෝනේ ඒ දවස්වල කරන්නේ දවස පුරාම පුදින එක මේක. ඉන්ජින් එක දුවනවා. ඌට නින්ද. මම තමයි ඔක්කොම කරන්නේ ගංගුරු දාන්නේ ඔක්කොම කියලා. ඊට පස්සේ මට කල්පනා වෙලා මෝ ගිහිල්ලා එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන එක ශබ්ද තරංග රෙකෝඩ් කරන්න ඇවිල්ලා දැන් මොළදාම ගොඩනගා ගත්තා. අර එන්ජින් එක දුවනවනේ උඩ නින්ද යනවා. වැඩ යනවනේ. දැන් ඌට බුදා ගන්න බෑ එන්ජින් එක නැද්ද නෑ. ආයි කොන්සර්ට් එකේ කකාට මගුලකට ගියා. ගදා ගන්න කියලා උපස්සම් කරන්න දැන්. ඊට පස්සේ ඌත් එක වැඩ කරන ඒකවල මෙයාගා හිටගෙන කියන්නේ. එළවෙනවා. ඌට හෙල වෙන්න ඕනේ. ඊට පස්සේ මේසෙට පයින් ගියවලු ටක් ගාලා අස්සම් කරා. <laughs> අය මම දෙවෙනි වන්නේ ඇහිච්ච තවත් කොන්දොස්තර කෙනෙක්. ඌ දැනගත්තලු මේ හෙල්ලෙන්නේ නැති එක මොකද කියන්නේ. දැන් මේ අසං කරන මේතර පහින් ගහපුවම ටක් ගාලා අසං කරනවා. නිශ්චය වස්තු නැති වෙනකොට විනාශයි. ඕනම කෙනෙක් මරන්න මරන්න ඕනේ නෑ. ඌ එන පරිසරයට ගිහිල්ලා දාන්න කුඩැල්ලා නැත්තම් වැල්ගඩ විදෙක් කාන්තාරයට ගිහිල්ලා දැම්මා වගේ. ඒක නැති වුණාට පස්සේ ඔළුව විකාර වෙනවා, තෝන්සු වෙනවා, සමහරු කියනවා මොලේට විස බීජ ගිහිල්ලා කියලා. විස බීජ මොකක්වත් නැහැ, නිශ්චය වස්තු ටික නැහැ. ඒකට දාපු ගමන් ආතල් එකේ ආයෙත් හැදිලා ගෙල්ල නිකන් ගෙදර ගියා වගේ එකක් එනවා. ඒ තරම් මේ මනුස්සයා පරිසරයට අනුවර්තනය වීම හරහා පටු වෙලා තියෙනවත්ෝ සර්වඥන් වහන්සේට මෙලවත් එකයි බ්‍රහ්ම ලෝකෙත් එකයි දිව්‍ය ලෝකෙත් එකයි કોઈ තුත්තු කුටි ගියත් හතර කොදෙව්වම හතර දිශාවම එකයි. මොකද යා දන්නවා යා මේ මේ පරිසරයෙන් නෙවෙයි හැදෙන්නේ අනිශ්චිත වස්තුවක් නිශ්චිතස්ස ජලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඒකට එන්නයි හදන්නේ. ඒක නිසා අපි මේ ඇසුරු කරන වස්තු ටික නැති කරනකොට පුදුම පුදුම මේ ඉරගේ දැම්මා වගේ. එලිමන් සිරකදුර වගේ. ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථානේ ගියාට පස්සේ ඔක්කොම අලුත් කරනවා. කාලසටහන වෙනස් කරනවා, ආහාර වෙනස් කරනවා, ඇඳුම් වෙනස් කරනවා. කිසිම දෙයක් කරන්න එපා, කතා කරන්න එපා මේක කරපන් කියලා. අර මනුස්සයාට භාවනා නිවන් දකින්නත් ඕනේ නැහැ. ගෙදර ගිහිල්ලා ඉන්න තියෙනවා ඔයිට වැඩිය හොඳයි. ඒක නිවන වගේ. ඒ මල වොන්තුයි මේක නිකන් අපි නිකම්ම නිකන් දෙද පිටිස් වෙනවා. ගෙදර ඉඳලා අයියා වෙලා, මජා වෙලා, ගෙදර අයියානේ. ගෙදර ඉන්නකොට මේ ආවම නිමලුත් කෑ ගන්න. මේක ඔයිතෝ ඉන්නේ කස්ටිබ්බේ. ඇයි බෙල්ල කරන්නේ? එතකොට තමසේ කවුද? මම තමයි මේක ආරච්චි කරන්නේ. වැලුට් එක ගන්න එපා. එන්නේ එනකොට සිවිල් සර්වන් කෙනෙක් අනම්මනම්. මිනිහ ආඩවද රට පහකට ගණන් ගන්න. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ හිත අලුත් කරගන්නයි මේ ටික ඔක්කොම කරන්නේ. සීලයක් සමාදන්ගෙන හිත අලුත් කරගන්න. ඊළ නොදැ නොකිසියෙක් බවටපත් වෙනවා. ඒ කරන්නේ හිත අලුත් කරගන්න. ඒ පදනම නැති කෙනාට නිවනක් නැහැ. හිතෙච්ච නිවන ගෙන්න ගන්න බෑ. කන්ද තම්බි ගාවට එන්නේ නැහැ. තම්බියන්න ඕනේ කන්ද ගාවට. එයා බලනවා හැඩගැහිමේ හැකියාව. හැඩගැහිමේ හැකියාව කියන්නේ තමයි ඇසුරු කරන වස්තු මත කොච්චර දාස භාවයක් තියෙනවද කියලා. එහෙම නැත්නම් කොච්චරක් අපිට හැඩගැහෙන්න බැරිකමක් තියෙනවද කියලා. ඉතින් තමයි නිශ්චය වස්තු ටික බැලුවොත් එහෙම මනුස්සයාට කොච්චර ආතුර වෙලා දින්නේ කියලා බලන්න. ඒ තමන්ගේ ෆෝන් එක නැති වුණොත්, කම්පියුටර් එක නැති වුණොත්, වාහනේ නැති වුණොත් විනාශයි. එමෙතන මොනවක්වත් කරගන්න බෑ. නිසා කොයි වෙලාවකරි මේ තාක්ෂණය නැතුනොත් ආයෙත් මනසට 1 2 3 4 කියලා ඇඟිලි නමල ඉලක්කම් කියන වෙන කාලයක් එනවා. එතකොට ඉගෙනුවත් මතක නැහැ අර මුල් කාලේ 1 2 ලියපු හැටි. මුල් කාලේ වැල්ලේ අකුරු ලියපු හැටි මතක නැති වෙලා. ඒතරම නිශ්චය වස්තු වෙනස් කිරීම තමයි ජාත්‍යන්තර කම්පැනි වලින් කරන සෙල්ලම. එයා මවලා පෙන්නනවා ඔබ රජේ ඔන්න බලපන් ඔටුන්නක් දාලා දිනවා ඔන්න බලපන් රජෙකුටුනේ අවශ්‍යතාවය ටික තියෙනවා ඔබ රජෙක් වගේ හැසිරියන් ඉතින් අපි අයියා වගේ ඉන්නවා බලනකොට මේ කාඩ්බෝඩ් ඔටුන්නක් දාලා තියෙනවා එහෙම නැත්නම් මේ කඩුවක් කියලා දීලා තියෙන්නේ ලියුලි හදපු එකක් පස්සේ දන්නේ. මුළු ජොබ් කියලා කියන්නේ ප්‍රොමෝෂන් කියලා කියන්නේ PhD කියලා කියන්නේ MSc කියලා කියන්නේ සියරම ඔය හම්බ කරන්නේ ওই නිශ්චය තමයි. ඊට පස්සේ ඒක උඩ පෙන්න ගන්න නැත්නම් පරාජිත අප මෙච්චර මහන්සිච්ච මේ මෙච්චර හම්බෙච්ච එක පෙන්න ගන්න නැති එක වැඩක් නැහැ. ඉතින් කඩුකුරු දෙක පොත් කියවලා කියනවලු කට්ටිය අයියෝ නිකම්ම නිකම් භික්ෂු. වැඩක් නැහැ කියනවා. පිටිපස්සේ කියලා නැන්නේ අංග තියෙනවා මේක තියෙනවා කියලා නම නම් දන්නේ නැහැ අර මේ අර පොතේ ලියනවා මේ ඔහුගේ නමේ ඇති දිග බලලා දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා. ඒ පොර කවි ලියපේක ගෙදෙන් එලවලා ගෑණි දික්කලා වෙලා අයින් කරලා මේ දිග කවියක් ලියන්නේ කියලා වැරදිලා උට. ඒ ඌගේ නම ගම දිගයි ඉතර. ඒ ඉතර කෑලි ගණන් ගන්නෑ. ඉතර කෑලි ගන්න මේ නිකන් බොරු සෝබනේ. විකල් කැන්ඩි PhD දිනවා කියවට ගණන් ගන්නවා. ඔය ඉන්නේ ඒක නිකම්ම පර්මනන්ට් හෙඩ් දැමේජ්. ඉතින් ඕක ගණන් කරන්නේ. ඒ නිසා මේ නිශ්චය වස්තු වලට අපි දඟලන දැඟලිලි දිහා බැලුවොත් ස්ටෝරි කියලා හිතෙනවා ඔය ඇකඩමික් ශාස්ත්‍රයේ නැත්නම් දේශපාලන ශාස්ත්‍රයේ නැත්නම් ආර්ථික ශාස්ත්‍රයේ සමාජික ශාස්ත්‍රයේ ඉහළම ඉන්න මිනිස්සු නිකම්ම නිකන් අයිහත්ක් වාගේ. උඩ තියෙනවා පස් ටිකක් අයියත් නැගින්න උන පස්තියක් අරගෙන නැගිටින්නේ මරණයත් එක්කම අයිනුන්ට මතකවත් නැහැ. සාමාන්‍ය සිලිබිස් කෙනෙකුට ඔය ප්‍රශ්නයක් නෑ. ඒ මිනිසුන් ඉතින් කොහොමද කප්පල වෙන්නේ ජීවත් වෙන්නේ? උඩ කොහෙත් එකයි. පුත්‍රයන්වහන්සේ උන්වහන්සේ රජසපයි ඉඳලා මෙතෙන්න බෑලා. අපිටත් කියනවා manussකමට බෑපල්ලා. ඔය ඕනේ නැති ඔය ඔටුනු දාගන්න යන්න එපා. දැම්මොත් ශාසනය වැඩක් කරන්න බෑ. වික්ෂුන් වහන්සේලා කර ඒ සමතත්ත්වදී නිශ්චිත තියෙන තියෙන්නේ උපනිෂ්ඨේ වස්තු හතරයි. චිවර පින්නපාත සේනාසන ගිලම්බදව සංකර කරන්න එපා. ආමානි බුද්ධි පාවිච්චි කරන සියල්ලගෙම අයිතියි. ඒකෝනේ නිශ්චයයෙන් බලනකොට අපි ඔක්කොම අපි හැම හැම කෙනාම එකම හිඟන්නවා. ඒක හැදියපත් කරන කට්ටිය. ඉතින් පුළුවන් නම් ඒක අහගන්න නැතුව නිවන් දකින්න බෑ කියන එක ආදිවංශ සූත්‍ර දේශනා කිරීමම සඳහන් කරලා තියෙනවා. චීවර පින්නපාත සේනාසන පිළිපදව මධ්‍යස්ත වෙන්නේ නැති කෙනාට භාවනා කරන්න බෑ. භාවනා රාමතාවයක් ඉන්නේ. නිසා ලද දෙයින් සතුටු වෙන්න. නිසි නැතුව ඉන්න කියන එක නෙවෙයි කියන්නේ. නිසියක් අවශ්‍යයි. ප්‍රයෝජනේ සලකලා තදදී සතුට වෙන්නේ. ඒක අපිට ඉච්චරයි අද නම් වෙලාව තියෙන්නේ. තාම කොහේ කිට්ටු කරලා තියෙන්නේ කොතෙන්ද? ඒ අර නිසිත සැන්තන් කරලා තමයි ඉන්නේ 66 වෙනි පිටුවේ. එහෙනම් අපි එතනින් නැවතීමේ ලකුණු තියෙ මොකද ඊගාට අපිට තියෙනවා මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්ම සාකච්ඡාවක් විතර ඊපාර මට බඳ නැතුව ඇය භාගයක් වැඩිපුර ඇදගෙන ගියා සාකච්ඡාව. ඒ නිසා මෙතනින් සාකච්ඡාව නතර කරනවා. අසාගෙන හිටපු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම පෙරවන් සරණයි. සාකච්ඡාව නිමාව සටහන් කරන විදිහට ඒතාවතාක ආදී කතා සජ්ජහනා කරලා මේකේ સમાප්තිය සටහන් කරනවා. එස්තාවතාච කම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං අපේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එස්තාවතාච කම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සම්පේ භූතාන් මොදන්තු සම්ප සම්පති සිද්ධා එත්තාවතාච ගම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පදං තබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාසත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සිතං රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා බුද්ධ ඥාතියෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා බුද්ධ ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු